නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගවනත සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනෝ තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අද අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසටයි. මේ දේශනාවේ නම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? මේ දේශනාවෙන් කියවෙන්නේ ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්ද්‍රිය භාවනාව කරපු ආකාරය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ විසුවේ කජංගලා කියන නගරේ මුඛේලු කියන වනාන්තරේ කජංගලා කියන නගරේ මුඛේලු කියන වනාන්තරේ එතකොට ඒ පලාත හිටියා ඒක බ්‍රහ්මණෙක් එයාගේ ධර්මයක් උගන්වනවා ඒ බ්‍රහ්මණයාගේ නම පාරාසරිය මොකක්ද ඒ බ්‍රහ්මණයාගේ නම ඒ බ්‍රහ්මණයාට ගෝලෙක් හිටියා ඒ ගෝලයාගේ නම උත්තර මොකක්ද ඒ ගෝලයාගේ නම මේ උත්තර කියන තරුණයා අර මුඛේල් වනාන්තරයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා උන්වහන්සේව බැහැ දැකලා උන්වහන්සේ සමග සතුටු සාමීචි කතාවේ යෙදුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතකොට බුදුරජාණන් වහන්සේට ආරංචි වෙලා තිබුණා ඒ පාරාසරිය කියන බ්‍රාහ්මණයා Tamange ගෝලයින්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා කියලා. මොන භාවනාවද? ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා කියලා ගෝලීන්ට. එතකොට දැන් මේ උත්තර කියලා තරුණේ කාවණේ බුදුරජාන් වහන්සේ හම්බ වෙන්නේ. එතකොට රාජගෝලීද්ද? පාරාශ්‍රීය බ්‍රාහ්මණයාගේ ගෝලේ. ඉතින් උන්වහන්සේ අහනවා බුදුරජාන් වහන්සේ උත්තර පාරාශ්‍රීය බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වනව නේද? ශ්‍රාවකෙන්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වනව නේද? ඒතර මෙයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඒක ඇත්ත. පාරාසරි බ්‍රාහ්මණයා එයාගේ ශ්‍රාවකෙන්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා. ඉතින් ඇහුවා උත්තර ඒ පාරාසරි බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවකෙන්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ කොහොමද? මොන වගේ එකක්ද උගන්වන්නේ? කිව්වා බවත් ගෞතමයන් වහන්සේ මේ විදිහට උගන්වන්න කිව්වා. ඇහෙන් රූපයක් දකින්නේ නැත්නම් කනෙන් ශබ්දයක් අහන්නේ නැත්නම් අන්න යාට තේනවා කිව්වා ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව කියන වචනේ තේරුම දැන් භාවනාව කියන එකේ තේරුම මොකද්ද? භාවනාව කියන්නේ යමක් ප්‍රගුණ කිරීම. යමක් වැඩිම යමක් ප්‍රගුණ කිරීමට කියනවා භාවනාව කියලා. එතකොට දැන් ඉන්ද්‍රිය කියන දේ ඉන්ද්‍රිය දැන් අපි උදේවරුත් ඉගෙන ගත්ත දේශනේදී ඉන්ද්‍රිය කියන වචනේ නේ. දැන් මෙතන කියන්නේ මේ ඇසනමති ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ඇසින් රූපයක් දකින්න නැත්තම්. කනනමති ඉන්ද්‍රිය වැඩෙනවා කනෙන් ඉන්ද්‍රියක් කනෙන් ශබ්දයක් අහන්න නැත්තම්. උතර බුදුරජාන් වහන්සේ අහනවා හරි වැඩන්නේ උත්තර. එහෙමනම් ඔය කියන හැටියට නම් එහෙනම් වැඩුණු ඉන්ද්‍රිය තියෙනවා ඇස් පේන්නේ නැති එක්කෙනෙකුට. ඇස් පේන්නේ නැති එක්කෙනෙකුට එහෙනම් වැඩුණු ඉන්ද්‍රිය තියෙනවා. කන් ඇහෙන්නේ නැති එක්කෙනෙකුට වැඩිම ඉන්ද්‍රිය තියෙනවනේ එහෙමනම්. එතකොට මේම කිව්වනම අර උත්තර මානවකයාට තරුණයාට තරුණයා නිරුත්තර වුණා. ඒ කියන්නේ මෙයාට දෙන්න උත්තරයක් නැතුව ගියා එයා බිම් බලාගෙන ඔළුව යටට හරවගෙන පොළොව හරන්න පටන් ගත්තා. එතකොට මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුර දිහා බලලා කියනවා ආනන්ද දැන් බලන්න මේ පාරසරේ බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ අමුතු විදියකට. තමන්ගේ ගෝලෙයින්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ අමුතු විදියකට මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව ඊට වෙනස් කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ආනන්ද හාමුදුරුවෝ ඒතස් භගවා කාලෝ භාග්‍යතුන් වහන්සේ මේට කාලයයි ඒතස් සුගත කාලෝ සුගත යන්නනි මේට කාලයයි මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව භාග්‍යතුන් වහන්සේ දේශනසීක්වා මේ භික්ෂුන් වහන්සේලා මේ ඉගෙන ගනී දැන් බලන්න පින්වතුනි බුදු කෙනෙක් සිටීමේ වාසිය. ඒ බුදුරජාණන් වහන්සේ ඒ වගේ දේවල් දේශනා නොකරන්න සාමාන්‍ය මිනිසුන්ට මොකක්ද ලැබෙන්නේ? ඉතුරු වෙන්නේ මොකක්ද? අර කියන එක එක්කෙනා කියන දේවල් ටික විතරයි නේද? අදටත් එච්චරයි නේද? අදටත් මේ බුද්ධ දේශනා අපි කතා නොකළොත් අපි බුද්ධ දේශනාව කතා කරේ නැත්නම් අපිට ඉතුරු වෙන්නේ මොනවද? මොනෝ මොනවා හරි එක්ක ඇදකුද ගොඩක් එක්ක වැඩ කර නැති කතාවක් විතරයි නේද? දැන් අද ඒක ඉන්දියාවට උරම වෙලා තියෙනවා. එයි අද ඉන්දියාවේ බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ. දැන් මං පසුගිය දවස්වල එද්දී ඒ තිබුණ විශාල පූජාවක්. පූජාවට මිනිස්සු ඒගොල්ලන්ගේ ඇඳුම් වෙනස් කරලා ඒගොල්ලෝ අදිනවා මේ තමිලි පාට. තමිලි පාට සූට් එකක් අඳ ගන්නවා. හදෙන කොහෙන් හරි සුද්ධ ජලය කියලා දැන් අදහස් කරන එක එක තැන් තියෙනුනේ. ඒවයි සුද්ධ ජලය කියලා ජලය අරගෙන පොඩි කඩක් බැඳ ගන්නවා මේ පොඩි මෙච්චර ඉතර පොඩි මේ ප්ලාස්ටික් කල තියෙන කුණන්න කඩක ඒ කල කලේ කල දෙකක් දෙපැත්තේ තියාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ යනවා ශිවලිංගයක් නාවන්න. ඒකට ඒකේ පූජාවේ නම තමයි බෝල් බම් කියලා කියන්නේ. ඒක කොහොම හැදිලාද කියන්නේ මට තේරෙන්නේ ශිව පූජාවක්. එතකොට ඒක යන්න තියෙන්නේ මේ පයින් කිලෝමීටර් 120ක්. ඒතර සමහරු ඒක යනවා පැය 24 non stop යන්න පුළුවන්. ඒගොල්ලන්ට කියන්නේ ඩාග් බම් කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ කාගෙන යනවා. දැන් අපි ගත්තොත් උදේ 8ට මෙතනින් කදට ගත්තා කියමු අර වතුර ටික. දැන් ඒගොල්ලෝ non stop යන්න ඕනේ හෙට උදේ 8 වෙන 8 වෙනකොට එතනට යන්න ඕනේ. ඉතින් මේ ගිනි රස්නේ ඒ කාලේ සෙල්සියස් අංශක 42යි. රස්නේ. දැන් මේ සෙල්සියස් අංශක 35 වෙනකොට කොච්චර අමාරුද අපිට? 42ට තිබුණා මම ඉන්න දවස්වල. එතකොට මේ රස්නේ සෙරප්පු නැතුව අර පාරේ අරක කදේ අරගෙන එක හැල්මේ දුවනවා. එතන මේ දුවනකට මේ ඔක්කොම තරුණ ගෑණි ළමයි, තරුණ පිරිමි ළමයි මේ යන්නේ. අපිට මේ නිකම් බයිනවා මේ ළමෙක් මහනුනොත් තරුණෙක් මහනුනොත්. හරි අවාසනාවක්. එතකොට අරේ දහස් ගාණක් නෙමෙයි ලක්ෂ ගාණක්. දැන් මේක හරේ තියාගෙන දුවනවා. දුවනකට දුවනකට අර ළමයින්ගේ යටිපතුල් පුපුරනවා. ඉස්සලම එනවා යටිපතුලේ දියපට්ට. ඊට පස්සේ ඒක පුපුරනවා. ඊට පස්සේ ලේ එනවා. ලේ ගලගෙන දුවනවා. සමහර තැන්වල ඉතින් අර නැවතිලා වතුර දෙනවා ඒගොල්ලන්ට කිරි දෙනවා. ඉතින් සමහර ඒගොල්ලන් පයින් ඇවිද ගන්න බැරියට උදව් කරනවා. දැන් දුවගෙන දුවගෙන කියලා මොකද්ද කරන්නේ? අර චිවලින්ගේ නාවනවා. පූජාව સમાප්තයි. හරි. ඉතින් මං කල්පනා කළා ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේකට හේතුව? මොකද්ද මේකට හේතුව කියලා කල්පනා කරද්දි මට තේරුණා බුද්ධ දේශනාව නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමතිස්සෙම මිනිස්යාගේ බුද්ධියට කතා කරන්නේ. දැන් සාමාන්‍ය මිනිස්යාට වදින්නේ නැත්තේ ඒකයි. මිනිස්සු ඉල්ලන්නේ බුද්ධියට නෙමෙයි. මිනිස්සු ඉල්ලන්නේ ඇඟට. දැන් ඇඟට වදින්නේ නැද්ද හොඳට? ඈ? ඇයි දැන් අර කදත් කරේ තියාගෙන වතුර කද හැල්මේ දුවන්න ඕනේ. දුවන්න ඕනේ 24 පැයක් ඇතුළත කිලෝමීටර් 120ක්. ඒතර කිලෝමීටර් 120 දුවනවා දුවලා දුවලා දුවලා ඒ කාලේට සතියක් නිවාඩු දෙනවා ආණ්ඩුවේ. ආණ්ඩුවෙන් සමහර කම්පැනිස් වලින් සාමාන්‍යයෙන් padi සහිත නිමාඩ හැඹුර සතියක්. ඒතර මේ මිනිස්සු මොකද කරන්නේ මේ විශාල මහා ගරු ගරු වහන්න පූජාවක් මේක. ඊට පස්සේ අර කරේ තියාගෙන දුවනවා. ඉතින් මම කල්පනා කළා අයියෝ මේ අපිත් උපන්න නම් මේක අපිත් දුවනවනේ කියලා. දැන් ඕගොල්ලෝ උපන්න නම් එතන දුවන්නේත් ඕගොල්ලොත්. දුවනවා. ඇයි හොයන්නේ මොකද්ද? ඇඟට. එළුලිපති කේස් එකත් එහෙම එකක්. ඇඟට. ඇඟට හොයන්නේ මොළයට නෙමෙයි. එතකොට දැන් මේගොල්ලෝ ඒ කාලේ තුර ඔක්කොම පේවිලා දැන් ගොන්න දුවන දුවල දුවල දුවල ඉතින් මම දැන් අපේ ඒ අපි වාහනේ වල ඩ්‍රයිවරුත් ඔක කරා කළා තිනු කලින් මං ඇහුවා උඹලට මොකද්ද මේ වුනේ මං කෝ මේ උඹලා ඇඟට නිල්ලන්නේ ඒ මොළේට මොකුත් ඕනේ නැද්ද කියලා දැන් මොළේට දෙන ධර්මයේ එහෙ නෑනේ දැන් බලන්න වෙච්ච දේ. මොළේට තියෙන දේ තමයි මේ බුදු කෙනෙකුගේ ධර්මය. බුද්ධියට දෙන ධර්මය. ඒක නෑ. බුදු කෙනෙකුගේ ධර්මයේ නෑ. ඒතකොට ඔන්න ඇඟට තමයි ඒතර මිනිස්සු හොඳට වදිනවා ඇඟට. ඊට පස්සේ ඇවිල්ලා සුමානයක් දෙකක් ඉන්නවා. බෙහෙත් කරනවා, තවනවා, ඊළඟට බලාපොරොත්තු ඉන්නවා ඊළඟ අවුරුද්ද යන්න. දැන් බලන්න මේ මිනිස්යාට බුදු කෙනෙකුගේ ධර්මයක් නැති වුණ දවසට මිනිසුන්ට වෙන දේ. දැන් සමහරට මම ඒ වගේ එකක් දැක අපේ රටේ සමහර පෝජාවලදී කියනවා සතියක් නිර්මාංශ වෙලා ඉන්න. ඒතර මිනිස්සු හිතනවා මේ ඇඟට වදිනවා ඒක. හා දැන් සතියක් අපිම විලුලුපති කාලා පූජාව කරන්න. ඒතර දැන් මේ මිනිස්යාගේ මේ මිනිස්යාට යමක් හොයන මිනිස්යාට මේ ලෝකෙ ලැබෙන්නේ මොකද්ද? ඇත්ත දේ නෙමෙයි. මිනිසයා යමක් හොයද්දී මේ ලෝකෙ දෙන්නේ මිනිසයාට ඇත්ත නෙමෙයි. ඉතින් ඊට පස්සේ ඒ කාලෙම ආවා ඔන්න සූර්යග්‍රහණය ආවා. ආපු ගම් බමුණු ටික ඒ කාලේ එහේ බමුණු ටීවී අරක්ගෙන. ඊට පස්සේ බමුණු කිව්වා මෙහෙමයි දැන් ඔන්න සූර්යග්‍රහණි දැන් ඔන්න හෙට උදේ හයාමාට සූර්යග්‍රහණය. දැන් සූර්යග්‍රහණේ තියෙන වෙලාවේ කිව්වා කවුරුවත් සූර්යග්‍රහණ වෙලාවේ මුකුත් උයන්න එපා කිව්වා. සූර්යග්‍රහණය ඉවරුනාට පස්සේ තමයි නාන්න ඕනේ කිව්වේ. සූර්යග්‍රහණය ඇඟේ ගෑවෙනවා. එතකොට මොකක්ද හේතුව? ඊට පස්සේ කිව්වා මොකද සූර්යග්‍රහණයෙන් එන අපල ඇඟේ ගෑවෙනවා. ඊට පස්සේ ඊට පස්සේ කිව්වා දැන් මට මට මතක් වුණා එහෙම එකක් ලංකාවේ තිස්සර වෙලා තියෙන වදකහ සුදිය කියලා එකක්. ඊට පස්සේ 9ට කිව්වා නාලා ඉවරලා 9ට ළමයට තමයි එතකන් කන්න එපා කිව්වා මුකුත් කනකට ආරාපලි ගිලිනවා. දැන් අපි ඉතින් වෙනද වගේ උදේ ඊල් දානේ හදලා අපි ඉතින් හයාමාරණයකට වැළඳුවා. ඉතින් බලන්න විශ්වාස වල හැටි අර අපේ සමහර ඒ ඒ වැඩ කරන කොල්ලපව බයෙන් ඉන්නවා. දැන් අපිට ඉපා කියලා තියනවා කියනවා. ඉතින් මං කල්පනා කළා මේ වගේ මේ අර පසුගිය දවස්වල මෙහෙත් එහෙම ආවනේ ප්‍රශ්න. සනි මාරුවද මොකද කියන්නේ? එතකොට අයියෝ මේ මොකක් එක්කද මේ මිනිස්සු ජීවත් වෙන්නේ? ඇයි මේ මේකේ පස්සේ මට දකින්නේ මේකයි ලෝකේ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. දහස තියෙනවා. මේ මිනිස්සයා විසින් තමන්ගේ බුද්ධිය නසාගෙන තියෙනවා. තමන්ට කල්පනා කරන්න පුළුවන් යමක් තේරුම් ගන්න පුළුවන් හැකියාව නැති කරගෙන තියෙනවා. දැන් මේ විශාල දැන් මේ සූර්යග්‍රහණය ආපු වෙලාවේ කවුරුත් සමහර සමහර ගෙවල් වල මේ අර උයන භාජන තියෙන්නේ. ඉතින් දැන් ඒගොල්ලෝ ගොඩාක් ඒ උයන්නේ අර ස්ටේන්ලස් ස්ටීල් වල ඒවේ යට යට තට්ටුවේ කියන්නේ භාජනේ අඩියේ ගොම ගන්න ඔක්කොගේ. අර සූර්යග්‍රහණයෙන් ගෑවෙනවා කියලා කිව්වා. දැන් අපිටයි මේක දැක්කම නිකන් හිනහ යන්නේ. අපිට තේරෙනවා මේ විශාල මුලා කියලා. එතකොට අපි මුලා වෙන එක අපිට තේරෙන්නේ නැත්තේ මොකද? දැන් අපි අපිට අනුන්ගේ මුලා විතරද පේන්නේ. දැන් මෙහි කොච්චර මේ රටේ මිනිස්සු මුලා වෙනවද එක එකවට. ඒතර මේ මුලාව දිහා බැලුවාම මම කල්පනා කළා බුදු කෙනෙකුගේ ධර්මයකින් තොරව ලෝකේ තියෙන මුලාවක් විතරයි. මුලාවකින් මිනිස්සයා බේරලා තියෙන්නේ බුදුදහම විතරයි. අනිත් කිසිම දෙයකින් මං හිතන්නේ මිනිස්සෙක් මුලාවෙන් බේරයි කියලා. ඒක වෙන්න බැරි එකක්. ඒක වෙන්න බැරි එකක්. ඉතින් ඒ නිසා පින්වත්නි අපට මේ බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනා දැන් අපි ගත්තොත් අර ඉන්ද්‍රිය භාවනාව කියලා අර උගන්වපු එක. පාරාසරිය. ඉතින් ඒක අහගෙන කී දෙනෙක් ඒක ඇත්ත කියලා පිළියරන් ඉන්නවද කවුරුවත් ඒක ගැන ප්‍රශ්න කරන්නේ ඇයි කොහොමද මොකද ඒක වෙන්නේ කියලා අහන්නේ දැන් අර බෝල්බම් පූජා බෝල්බම් පූජාවේදී කවුරුවත් අහන්නේ ඇයි ඒක වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මොකද වෙන්නේ කියලා අහන්න කෙනෙක් නැහැ. දැන් අර සූර්යග්‍රහණය මේකට නාන්න ඉපා කිව්වා. ඇයි නාන්න නා ඉන්න ඕනි කියලා අහන්න කෙනෙක් නැහැ. ඒක ඒකේ හයමාන්ට වුණේ නම් වෙනකන් නොකා ඉන්න ඕනි. ඇයි අපි එහෙම ඉන්න ඕන කියලා කියන්න කෙනෙක් නැහැ. කියන්නේ එහෙම තමයි මේකේ තියෙන්නේ නැත්තම් අපල කියනවා. නැත්තම් අපල කියපු ගම මිනිස්සු බය වෙනවා. මිනිස්සු බයනේ අපල වලට. හරි බයයි. ඒ බයට වචනයක් තියෙනවා ඒක මට කියන්න විදියක් නැහැ. පොඩි කාලේ අපි කියන්නේ අර ඒ බයට ඉස්සරහින් එක වචන අකුරක් දානවා. ඒ බය. එතකොට ඉතින් ඒක හිතන්න බැරි බයක්. ඉතින් මේ ඒ වගේ ලෝකෙක ඒ ඒ අපලය අපලය කියලා ඇති වෙන මේ බය සාමාන්‍ය මිනිස්සයා මොන විදියට අසරණ වෙනවද මේ බයත් එක්ක කියන ඕන දෙයක් ඒ මිනිස් බයටත් එක්ක කරනවා මේ ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තම බුදුරජාන් වහන්සේ දේශනා කේම කියන්නේ බය නැති එක බය රහිත එක ඒතං කෝ සරණං කේම මේ බුදුන් සරණ යාම තමයි කියන බය නැති එක බය රහිත තැන කියනවා. ඒතං සරණ මුත්තම මේ සරණමයි කියන උතුම් සරණ. අනිත් හැම එකක මේ නිර්භය බව නැහැ. ඉතින් අර පාරාසරියගේ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනනට කියන ආනන්දය මේ පාරාසරියේ අමුතුම විදිහේ ඉන්ද්‍රී භාවනාවක් උගන්වනවා මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රී භාවනාව නම් වෙනස් එකක් කියනවා වෙනස් එකක් කියනවා ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා. කියන ආනන්දය මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. අනුත්තර වූ කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම් ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. දැන් මේ ඉන්ද්‍රිය භාවනාව සාමාන්‍ය මේ කියන විදිහට මේ කියන්නේ අනාගාමී වෙච්ච කෙනෙකුට තියා එකක් වගේ කියලා හිතෙනවා මේ විස්තරේ බලද්දී මේක කියනවා ආනන්දේ භික්ෂුවකට ඇඟ රූපයක් දකින්න ලැබෙනවා. ඒක රූපයක් දකින්න ලැබුණාම එයාගේ හිතේ හට ගන්න ඒ රූපය ගැන ආසාවක්. එතකොට එහෙම නැත්නම් යාට රූපයක් දකින්න ලැබුණාම යාගේ හිතේ හට ගන්නා රූපය ගැන අමනාපයක්. එක්ක හට ගන්නවා මනාපයක්, එහෙම නැත්නම් හට ගන්නවා අමනාපයක්. එහෙම නැත්නම් හට ගන්නවා මනාප අමනාප කියන දෙකම. එතන හට ගන්නකොට මෙයා කොච්චර හොඳට සිහියෙන් ඉන්නවද කියන්නේ මෙයාට එකපාරටම මෙයාගේ හිතේ ඇති වෙන මේ වෙනස්කම හඳුන ගන්නවා. දැන් මනාප අමනාප කියන ඒවා මොනවද? විඳීමක් නේද? අතට ඇහෙන් යා රූපයක් දකිනකොට ඒ මේ ඇහි රූපේ දකි දකිද්දී ඒ හිතේ ඇති වෙනවන මනාපයක් කැමැත්තක් එයා මේ කැමැත්තක් මේ හිතේ හට ගන්නවා කියලා එකපාරට දැනගන්නවා. එහෙම නැත්නම් අකමැත්තක් නම් හටගන්නේ කැමැත්තක් කියලා දැනගන්නවා. එක්කෝ කැමැත්තක් අකමැත්ත දෙකම හට ගන්නවා නම් දැනගන්නවා. දැනගත්තු ගමන් එයා ඒක මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න මේක තියෙනවා මෙන්න මට දැන් ඔන්න මට මනාපයක් කැමැත්තක් ඇති වුණා මේ රූපය ගැන. දැන් මගේ හිතේ අකමැත්තක් ඇති වුණා මේ රූපය ගැන. කැමැත්තක් අකමැත්තක් ඇති වුණා. හැබැයි මේ ඇතිවෙච්ච ස්වභාවය සංකතයි. සංකතය කියන්නේ සකස් වෙච්ච දෙයක්. ඕලාරිකම් ගොරෝසු දෙයක්. පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුප්පාදයේ තුල හැදිච්ච දෙයක්. දැන් අපි ගත්තොත් දැන් මන කැමැත්තක් හෝ අකමැත්තක් හෝ පටිච්චසමුපාදය තුල නෙමෙයිද හැදෙන්නේ. දැන් අපි ඇහෙන් රූපයක් දකිනකොට මොනවා මොනද එකතු වෙන්නේ? ඇහැයි රූපයයි විඥානය. එතකොට මේ ඇහැ කියන එක පටිච්චසමුපාදය තුල හැදිච්ච එකක් නෙමෙයිද? එතකොට චක්කු විඥානය පටිච්චසමුපාදය තුල හැදිච්ච එකක් නෙමෙයිද? එතකොට පටිච්චසමුපාදය තුලින් හැදිච්ච දෙයට කියනවා පටිච්චසමුප්පන්න කියලා. පටිච්ච සමුප්පාදයෙන් හැදිච්ච එකට කියනවා සමුප්පන්න. සමු පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පාදයෙන් උපන්. පටිච්ච සමුප්පාදයෙන් හැදුණු. එතකොට හිතනවා මේක මේ පටිච්ච සමුප්පාදයෙන් හැදිච්ච එකක්. මේක හරිය සංකත හේතු සකස් වෙච්ච එකක්. ගොරෝසු එකක්. මේක වැඩක් නැහැ. නමුත් මේ උපේක්ෂාවක් ඇද්ද? ඒ කියන්නේ ඇලෙන්නේ නැතින් ඇලෙන්නේ ගැටෙන්නේ නැති ස්වභාවයක් ඇද්ද? ඒතං සන්තං ඒක තමයි සාන්ත. ඒතම් පණීතං. ඒක තමයි ප්‍රණීත කියලා හිතනකොටම අර අමනාප මනාප ඔක්කොම දුර වෙලා කියලා හිත උපේක්ෂාවට යටෙනවා කියනවා. මේක දැන් ඒක හරියට මේ වගේ කියනවා. ආනන්ද ඒක මේ වගේ එකක් කියනවා. මිනිස්සේ හොඳට ඇස්සරල බලලා ඇස් පිල්ලම් ගහනවා වගේ කියනවා. ඔන්න ඇස්සරල ඇස් වහනවා. වැඩි වෙලාවක් යනවාද? ඊළඟට ඇස් වහලා ඇස් හරිනවා. වැඩි වෙලාවක් යනවාද? මේ වගේ ඉක්මනට ක්ෂණිකව වේගෙන් කරන්න පුළුවන් කියනවා. දැන් අපිට පුළුවන් දේ වේගෙන් කරන්න ඒක. දැන් මොන අපිට තරහක් හට ගන්නවා. මේක මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. මේක සංගතයි. මේක පටිසම්පන්නයි. මීට වඩා උපේක්ෂාව සාන්තයි කියලා හිතුවා කියලා තරහ නැති වෙනවද ඉස්සන්නේකින්? නෑනේ. ඒ මොකද හේතුව? අර ඉන්ද්‍රියන් වැඩිලා නැහැ. දැකද ඉතින් ඉන්ද්‍රිය භාවනාව කියන එකේ තේරුම? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ වගේ ඉන්නවනම් එයා බොහෝ කියන්නේ හරිම ලේසියෙන් එයාගේ හිතේ ඇති වෙන ඇලීම අමනාප අමනාප හරිම ලේසියෙන් අයින් වෙලා හිත උපේක්ෂාවටපත් වෙනවා ආනන්දේ මේකට තමයි කියන්නේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා ඇසෙන් දකින රූප ගැන ඇසෙන් දකින රූප ගැන තියෙන අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා මේකට කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය කණෙන් අසන ශබ්දේ ගැන ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. ඒ තමයි කෙනෙකුට කණෙන් ශබ්දයක් ඇහෙනවා. දැන් අපිට වෙන්නේ අපි කණෙන් ශබ්දයක් ඇහෙනවා කියන කාරණේ අපි ගන්නවද? නෑ මේ අපි අසවලා කිව්වා අසවලා කිව්වා කියකින් අපි ගන්නෙ නේ දැන් මේ මේ ඉන්ද්‍රිය වැඩෙන කෙනා ඒක නෙමෙයි බලන්නේ මොකද ඉන්ද්‍රිය වැඩෙන කෙනා හැමතිස්සෙම 100 පිටවගෙන ඉන්නවා ආධ්‍යාත්ම බාහිර කියන දෙකටම බුදුර 100 පිටවගෙන ඒ 100න් යුක්තව වීරෙන් යුක්තව නෝණින් යුක්තව ඉන්නකොට හොඳ શબ્දයක් ඇහෙනවා ඇහෙනකොට ඒ ශබ්දයට ශබ්දයට අනුකූලව මෙයාගේ හිතේ යම්කිසි ප්‍රතිචාරයක් හට ගන්නවා. ඒ තමයි එක්ක ශබ්දය ඇහෙනකොට හිතේ හට ගන්නවා යමක්. මනාපයක්. එතකොට එයා දැනගන්නවා මෙන්න මගේ හිතේ මනාපයක් හටගත්තා මේ කනෙන් අහන ශබ්දේ නිසා. එක්ක මෙයාගේ හිතේ එකපාරට ඇති වෙනවා අමනාපයක්. එතකොට මෙයා මෙන්න මගේ හිතේ අමනාපයක් හටගන්නවා කනින් අහන ශබ්දේ නිසා. එහෙම නැත්නම් මෙයාගේ හිතේ මනාප අමනාප දෙකම හටගන්නවා. එතකොට එයා එකපාරට ඒක අඳුන ගන්නවා. මෙන්න මගේ හිතේ මනාප අමනාප දෙකම හටගන්නවා කනින් අහන ශබ්දේ නිසා. හැබැයි මේ හටගන්න මේ මානසික ස්වභාවය සංකතයි. සකස් වෙච්ච දෙයක්. සංකතයක ලක්ෂණ තුනක් තියෙනවනේ මොනවද? හට ගැනීමක් තියෙනවා. වෙනසීමක් තියෙනවා. වෙනස් වෙමින් පැවතීමක් තියෙනවා. ඒතර මේ ලක්ෂණී මේකේ තියෙනවා. මේක ගුරුසු එකක්. මේක පටිච්චසමුපාදෙන් හටගත්තු එකක්. හැබැයි යම් උපේක්ෂාවක් ඇද්ද? ඒක සාන්තයි ප්‍රණීතයි කියලා හිතනකොට මොකද වෙන්නේ? හිත අර මනාපමනාපේ නැති වෙලා ගිහිල්ලා හිත උපේක්ෂාවටපත් වෙනවා කියනවා. ඒක කියනවා මේ ආනන්දේ ඒක හරියට මේ හොඳ ශක්තිමත් පුද්ගලෙක් ඇසුරු සනක් ගහනවා වගේ කියනවා. ඇසුරු සනක් ගහනවා කියන්නේ කොහොමද? ඈ? ඔව් ඇඟිලි දෙකෙන් සද්දයක් කිරිල්ල. එතකොට ඇඟිලි දෙකෙන් සද්දයක් කළා වගේ බොහොම ඉක්මනට පහසුවෙන් අසුරසන පහසුවෙන් ගන්න පුළුවන් නේ. ඒතර ඒ වගේ කියනවා මේ එයාට මේ ඒ මතක් කරනකොටම හිත උපේක්ෂාවටපත් වෙන්නේ. හිත සංසිඳිල යන්නේ උපේක්ෂාවටපත් වෙන්නේ. ඒ කියන්නේ හිත මේ ඇලීමකට යන්නේත් නැහැ. ගැටීමකට යන්නේ නැහැ සැනකින්. දැන් බලන්න එතකොට මේ ශ්‍රාවකයන්ට මේ මේ ගුණධර්ම වැඩෙනවා කියන එක කොච්චර ධර්මයේ විසින් කොච්චර එයාව දියුණු කළා තියනවාද? අන්න ඒකට කියනවා ආර්ය විනී අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා ඇසින් දකින කනෙන් අහන ශබ්ද ගැන ඊළඟ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නාසයෙන්ට දැනෙන ගඳ සුවඳ ගැනත් ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. ඒකේ තියෙනවා මේ ඔන්න කෙනෙක් නාසයෙන් නාසයට ගඳ සුවඳක් මොනවා හරි දැනෙනවා. දැනෙනකොට ඔන්න නාසයට සුවඳක් දැනෙනකොට මොකද හටගන්නේ? මනාපයක් හටගන්නවා. ගඳක් දැනෙනකොට අමනාපයක් හටගන්නවා. නැත්තම් මනාප අමනාප දෙකම හටගන්නවා. හටගන්නකොටම මේ ධර්මයේ හැසිරෙන එක්කෙනා වහා හඳුනා ගන්නවා මොකද්ද? මේ හටගත්තේ සංකතයක්. මේක ඕලාක දෙයක්. මේක පටිච්ච සමුප්පන්න දෙයක්. මීට වඩා කොයිතරම් හොඳයිද? උපේක්ෂාව. මීට වඩා කොයිතරම් හොඳ දෙයක්ද උපේක්ෂාව කොයිතරම් සාන්ත ප්‍රණීත දෙයක්ද කියලා සිහි කරනකොට මොකද වෙන්නේ? උපේක්ෂාව. උපේක්ෂාට පත්වන එක මේ වගේ කියනවා. නෙළුම් කොළයකට වතුර බින්දුවක් වැටුනහම ඒ නෙළුම් කොළේ ඇල කරද්දි මොකද අර වතුර බින්දුවට වෙන්නේ? නිකම්ම රූරා වැටෙනවනේ. හික රැඳෙන්නේ ඒ වගේ කියනවා අර මනාපමනාප ගතිය හිතේ රැඳෙන්නේ කියනවා. රූරා වැටෙනවා කියනවා. ඒක ඒක ගිලිහිනවා. ගිලී කියලා හිත උපේක්ෂාවටපත් වෙනවා. අන්න ඒකට කියනවා අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා. දැන් බලන්න මේ தත්ත්වයට ශ්‍රාවකයා මොකද්ද දිනු කරලා තියෙන්නේ? සිහිය, වීරිය, නුවණ, ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙන මාර්ගංග තමයි මේ දිනු කරලා තියෙන්නේ. පුද්ගලික නෙමෙයි මේ ධර්ම මාර්ගයේ කෙනෙක්ව අරගෙන යන්නේ මාර්ගයක්. ඒක හොඳටම මතක තියාගන්න ඕනේ. මේක අරගෙන යන්නේ කවුද? මාර්ගයක්. මාර්ගයක් අරගෙන යන. අර බුද්ධ දේශනාව තියෙන්නේ. ඒක තැනක තියෙන ඔන්න උන්වහන්සේ අයෝධ්‍යාවේ. අයෝධ්‍යාවේ ගංගානම් ගඟයිනේ වඩින්නකොට ඒ දවස්වල වැහැලා ගඟේ වතුර හොඳටම පිරීලා පහළට වේගෙන් යනවා. වේගෙන් ගහගෙන යනකොට වතුර පාර මේ ගඟේ ලুকু කොටන් ලී කොටන් වේගෙන් පහළට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි බලන්න කියනවා. මහණෙනි බලන්න කියනවා ආන් අර බලන්න මේ කොටන් දිහා. වේගෙන් යනව නේද කියනවා. යනවා කියනවා. මේ යන කොටන් යන්නේ කොහෙටද කියලා අහනවා. මේ මේ කොටන් යන්නේ මුහුදට කියනවා. ඇයි මේ කොටන් මුහුදට යන්නේ? ගඟ ගලන්නේ මුහුදට නිසා. ගඟ මුහුදට නිසා ගඟේ වැටිච්ච කොටේ මුහුදට යනවා කියන බුදුරජාන් වහන්සේ වදාලා හැබැයි මේ කොටේ මුහුදට යන්න බැරි අවස්ථා තියෙනවා. මෙගොඩට ගැහුවොත් මේ කොටේ යන්නේ නැහැ කියනවා. එගොඩට ගැහුවොත් යන්නේ නැහැ. ගඟ මැද්දේ තියෙන පස් කණ්ඩි. මේ පස් කණ්ඩියක හැප්පුණොත් යන්නේ නැහැ. ගඟ මැද්දේ තියෙන සුලි සුලියකට අහු වෙලා යටට ගැහුවොත් යන්නේ නැහැ. ඊළඟට යද්දි අතරමඟදී මේ මේ බාල වර්ගයේ කොටයක් නම් කුණු වෙනවා. කුණු වුණොත් මගදීම විනාශ වෙනවා යන්නේ නැහැ. ඊළඟට යද්දි මිනිස්සු කොකු දාලා අදිනවා. ඒතකොට යන්නේ නැහැ. දිවුරු ඒ කොටේ අදිනවා එතකොට යන්නේ මේ වගේ කියනවා මේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගඟ වගේ. මේ වේගෙන් යන ගඟ වගේ මේ ගඟ නොනැවතීම සාගරයට යනවා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ නිවනටමයි. බුදුරජාන් වහන්සේ වදාළ ඔබ තමයි කොටි. ඔබ තමයි ගඟට වැටිච්ච කොටි. හැබැයි ඔබ රැඳිලා හිටියොත් ඇස කන නාසය දේවකය මනස ළඟ කොටි මෙගුරට ගැව්වා. ඔබ රැඳිලා හිටියොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ළඟ කොටේ එගොරට ගැහුවා. යන ගඟේ යද්දී පස් කණ්ඩියකට වුණොත් ඔබ හිටියොත් මාන්නෙන් කොටේ කණ්ඩිය හැප්පුණා. ඊළඟට ඔබ නන්දි රාගෙන් ආසාවට යටත් වුණොත් කොටේ සුලියට වහ වුණා. අවුල යටට ගැහුවා. ඊළඟට ඔබ දුස්සීල වුණොත් කොටේ කුණු වුණා. ඔබ මිනිසුන්ගේ වැඩම කර කර හිටියොත් කොටේ මිනිසු ගත්තා. ඔබ දිවි ලෝක යන්න හිතේ හිටියොත් කොටේ දිව්‍යෝ ගත්තා. ඔබ ඒකකටවත් අහුනේ නැත්තම් කොටේ කෙලින්ම නිවරට සාගරයට යනවා වගේ තමයි ඔබ කෙලින්ම නිවරට. ඉතින් බලන්න මේ බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ තුල ඒ දිනු කරන සිහිය, වීරිය නුවණ ඒවයින් තමයි මේ ශ්‍රාවකයාව මේ කෙලෙස් වලින් නිදහස් කරන්නේ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මේ ඉන්ද්‍රිය භාවනාවේදී දිවෙන් රසය දැනගත්තට පස්සේ කෙනෙකුට හටගන්නවා මනාපයක්. මනාපයක් කියන්නේ කැමැත්තක් හටගන්නවා. එහෙම නැත්නම් හටගන්නවා අමනාපයක්. එහෙම නැත්නම් හට ගන්නවා මනාප ආවනාප දෙකම. හට ගන්නකොට එයා සිහියෙන් ඉඳලා එයා ඒක හඳුනගෙන එවලම එයා කල්පනා කරනවා මේ හටගත්තු මනාප ආවනාප දේවල් ඈ සංකතයි. ඒ කියන්නේ හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්. ඊළඟට ඕලාරිකයි. ඒ කියන්නේ ගොරෝසු දෙයක්. ඊළඟට පරිසෝම්පන්නයි. ඒ කියන්නේ පරිසෝම්පාදෙන් හටගත්තු දෙයක්. හැබැයි යම් උපේක්ෂාවක් ඇද්ද? ඒ උපේක්ෂාව සාන්තයි ප්‍රණීතයි කියලා සිහි කරනකොටම අර රසයට තියෙන ඇලීම් ගැටීම් නැති වෙලා හිත උපේක්ෂාට යටනවාගෙන ඒක මේ වගේ කියනවා බලවත් පුරුෂයෙක් දිවාගට කෙල පිටක් අරගෙන දිවාගට කෙල පිටක් අරගෙන මොකද කරන්නේ යා එයාට අමාරු දෙයක එළියට වීසි කරන්න. බලවත් මිනිස්සෙකුට දීවාගට කෙලඩියක් අරගෙන ඕගොල්ලෝ වීසි කළා නැද්ද? වීසි කළා තියෙනවා. මේ එක පාට ලීසින් වීසි කරන්නේ නැද්ද? දීවාගට ගන්නකොට කෙලවෙට්ටක් වීසි කරන්නේ නැද්ද එක පාට? අන්න ඒ වගේ කියනවා. ඒ වගේ කියනවා ලීසියෙන් මේ හිත මේ ඇලිමින් ඇලීමෙන් අමනාපෙන් මනාපෙන් බැහැර වෙලා සැනකින් උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේකට තමයි කියනවා කියන්නේ දිවෙන් දැනගන්නා රසය ගැන මේ බුද්ධ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය භික්ෂුවට ඔව් කයට පහස දැනෙනවා. කයට පහස දැනෙනවා. දැන් කයට පහස දැනෙනවා කිව්වහම දැන් අපිට නිකන් තනකොළ කොල්ලටත් ආසයි තියෙනවනේ. හොඳට තනකොළ ගොඩක් තිබ්බොත් නිකන් මහන්සි වෙන්න හිතෙන්නේ නැද්ද වාඩි වුණාම? ඊළඟට අපිට රස්නේ වෙලාවක අපි සීතල වතුරට ආස නැද්ද? සීතල වෙලාවට රස්නේට ආස නැද්ද? ආසයි. මේ වගේ අපිට හිතා ගන්න බෑ ඒ කයට දෙන සමහරට ගොරෝසු වස්ත්‍රයකට අපි ආස නැහැ. සිනිදු වස්ත්‍රයකට ආසයි. සිල්ක් එකකට ආසයි. මේ වගේ තියෙනවා. ඊළඟට නිකන් ලෑලි කෑලි වාඩි වෙන්න කැමති නැහැ. නමුත් හොඳට මේ කුෂන් මෙට්ටයක් තිබ්බොත් ආසයි. ලෑලි කෑලි නිදා ගන්න කැමතිද අපි? ලෑලි කෑලි නිදා ගන්න කැමති නේ. හොඳ මෙට්ටයක් තිබ්බොත් ආසයි. එතකොට බලන්න මේ ස්පර්ශිර නේද මේ මනාපමනාප ඇතිනේ. එතකොට මේ වගේ මනාප අමනාප ස්පර්ශයට මනාප ඇති වෙනකොට එහෙම නැත්නම් අමනාප ඇති වෙනකොට මනාප අමනාප ඇති වෙනකොට සැනකින් හඳුනා ගන්නවා කියනවා මේන් මේ ස්පර්ශය නිසා මනාපයක් හටගත්තා. මේ අමනාපයක් හටගත්තා. මේ මනාප අමනාප හටගත්තා. මේක සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද ඒ උපේක්ෂාව සාන්තයි ප්‍රණීතයි කියලා හිතනකොටම හිත උපේක්ෂාවටපත් වෙන බුදුරජාන් වහන්සේ වදාළ ඒක මහණෙනි බලවත් පුරුෂයෙක් අතක් දීගාරිනවා වගේ අකුලපු අතක් එහෙම නැත්නම් දිගහැරපු අතක් අකුලන වගේ. දැන් බලවත් පුරුෂයෙකුට අතක් දිගාරින්න හෝ අතක් අකුලන්න අමාරුද? අමාරු නෑ බලවත් පුරුෂයෙකුට. ඒ වගේ කියනවා. ඉතින් ඒ වගේ මේ මේ මනාපමනාප නැති වෙලා උපේක්ෂාවේ පිහිටනවා. මෙන්න මේකට තමයි කියනවා කියන්නේ ආර්ය විනය. ආර්ය විනය කියන්නේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා කයට දැනෙන පහස ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුවට ඇති වෙනවා සිටිවිල්ලක්. කල්පනා කරනවා. මනසට ඇති වෙන අරමුණක්. ඇති වුණකට මොකද වෙන්නේ? සිත මනාප ඇති වෙනවා. එහෙම නැත්නම් අමනාප ඇති වෙනවා. එහෙම නැත්නම් ඔව් මනාප අමනාප දෙකම හට ගන්නවා. එතකොටම යා එයා හිතනවා මොකද හිතන්නේ? ඔන්න හටගත්ත මට මනාපයක්. ඔන්න හටගත්ත මට අමනාපය. ඔන්න මනාප අමනාප හටගත්ත මේක සංකතයි. මේක ඕලාරිකයි. මේක පටිච්ච සමුප්පන්නයි. හැබැයි මේ මීට වඩා කොයිතරම් සාන්තයිද ප්‍රණීතයිද උපේක්ෂාව. කියලා හිතනකොට මොකද වෙන්නේ? හිත උපේක්ෂාවටපත් වෙනවා. දැන් මේ කියන මට්ටමට එනකොට සමාධිය හොඳට වැඩිලා, ධ්‍යාන වැඩිලා, සම්මා සංකල්පය වැඩිලා, සම්මා දිට්ඨි වැඩිලා, සම්මා වාචා වැඩිලා, සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෑහෙන දුරට වැඩිලා මේ කෙනාට සම්මා සතියෙත් වෙලා සම්මා වායාමත් වෙලා මේ වැඩිලා නිසානේ මේක මේ විදිහට වෙන්නේ නේ එතකොට මොකද වෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන එක මේ වගේ කියනවා මේ හිතේ හට ගන්නකට දවස පුරා රත් වෙච්ච යකඩයක් තියෙනවා දවස පුරා රත් වෙච්ච යකඩයකට කෙනෙක් වතුර බිඳුවක් දෙකක් දානවා. වතුර බින්දුවක් දෙකක් දාදී වතුර බින්දුව දෙක වැටෙන්න වෙලාව යන යන්න පුළුවන්. වැටෙන්න වෙලාව හිමීට හිමීට යන්න පුළුවන්. නමුත් වැටිච්ච ගමන් අර යකඩේට වැටිච්ච ගමන් ඒ වතුර වෙයිලා යනවා. රැඳින්නේ. ඒ වගේ ඉක්මනට එයාගේ හිත මනාප අමනාපයකින් බැහැර වෙලා උපේක්ෂාවටපත් වෙනවා. ආන්න ඒකට කියනවා ආරවිනේ සිතට එන අරමුණු ගැන ඉන්ද්‍රිය භාවනාව කියලා. දැන් බලන්න මේ මේ බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන දේවල් මේ විදිහට මනුස්ස సంతානේ ඇති වුනේ නැද්ද? ඇති වුණා. නැත්තම් බුදුරජාන් වහන්සේ විචරණීය රහතන් වහන්සේ දැන් බුදුරජාන් වහන්සේනේ මේ මහා භද්‍ර කල්පේ 4 වෙනිවට 15 පළවෙනි රහතන් වහන්සේනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ලෝකෙ කිසි කෙනෙකුට මාර්ගඵල ලැබෙන්න විදියක් නැහැ. කාටවත් ඇති වුනේ නැත්තා. නමුත් මේ කියන මේ විදියට ඒ කාලේ ලක්ෂ ගණන් නුවණැති අය ඇති කරගෙන තියෙනවා. ඉතින් එතකොට මේ උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ නිකන් නෙමෙයි. ඔබ දන්නා බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළේ කොහොමද? අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද? උන්වහන්සේ දේශනා කළා අභිඤ්ඤයාහම් භික්ඛවේ ධම්මං දේශිස්සාමි නො අනභිඤ්ඤාය මහණනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට වූ අවබෝධයකින් අනවබෝධයකින් නෙවෙයි. සනිදානං වූ භික්කවේ ධම්මං දේශිස්සා වෙනෝ අනිදානං. මහණනි මේ ධර්මය මම ඔබට දේශනා කරන්නේ කරුණු සහිතව මිසක් කාරුණු රහිතව නොවේ. සප්පටි හාරියං වෝ භික්කවේ ධම්මං දේශිස්සා වෙනෝ අප්පටි හාරියං. මහණනි මම මේ ධර්මය ඔබට දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය සහිතවයි. ප්‍රාතිහාර්ය රහිතව නොවේ කියනවා. මේ වගේ කියන්න පුළුවන්ද කෙනෙකුට? ඒ විදිහට. දැන් මේ නිකන් මේ එක එකනාගෙන් අහගෙන කියනව නෙමෙයි මේ මේ අපි නම් මේ පොත බලාගෙන කියන්නේ. එහෙම නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේට සිද්ධ වුණේ නැද්ද සටනක් කරන්න? මුලින්ම සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා. ඇයි සීනාවක් හිටියා නේ? උන්වහන්සේ හඳුනාගත්ත ඒ සේනාව විසින් මේ මිනිස්යාව යටපත් කරලා තියෙන හැටි. සීනා සහිත මාර්යා බුදුරජාන් වහන්සේ පදාන සූත්‍රයේදී මාර්යාට කියන මාරේ දෙවියන්ටම මිනිසුන්ට නුඹව මඩින්න බෑ කියනවා. තෙත මැටි පිටක් මඩිනවා වගේ කියන මා නුඹව මඩින්නේ. ඊට පස්සේ ඒකේ කියනවා මාරේ මම දන්නවා නුඹේ සේනාව. කාමාතී පටමා සේනාව. නුඹේ පළවෙනි සේනාව තමයි පංචකාමේ. ဒုတိ ය අරති බුච්චති. දෙවෙනි සේනාව තමයි ධර්මයට හිත ඇලෙන්නේ. ဒုတိ ය අරති උච්චති ධර්මයට ආස දැන් ආසාව තිබ්බට කරගන්න බෑ. දැන් භාවනා කරන්න ආසයි හිතෙන්නේ නැහැ. සිල්ලම් ගන්න ආසයි හිතෙන්නේ නැහැ. ධර්ම ඉගෙන ගන්න ආසයි හිතෙන්නේ නැහැ. මේ අරති එන්නේ නැද්ද? ဒုတိ ය අරති උච්චති. තතියා කුප්පිපාසා. තුන්වෙනි සේනාව ඔව් බඩ පිපාසියත් බඩගින්නත්. චතුත්ථී තණ්හා පෞසති. හතරවෙනි සේනාව ආසාව, තෘෂ්ණාව. මහාන වුණු සිව්පසිරෙහි තෘෂ්ණාව. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට තෘෂ්ණාව. මේවා ආපු ගමන් මේ පැත්තෙන් ගැහුවා. පංචමී විචිකිච්ඡා. පස්වෙනි සේනාව මොකද්ද? සැකේ. චට්ටෝ බීරූපව පංචමී තීන මිද්දන්තේ. පස්වෙනි සේනාව තීන මිද්දේ. තීන මිද්ද කියන්නේ මොකද්ද? නිදිමත ආලසකම. චට්ටුව බීරු පවච්චති. ඔව් හයවෙනි එක බය බය කරනවා. මාර්ස වෙනවා. සත්ත්මී විචිකිච්ඡා හත්වෙනි එක සැකේ. ඊළඟට තම්බුව මක්කෝ චට්ටමී. අටවෙනි එක තමයි ගුණමකුකමයි දැඩි දැඩි බවයි. ගුණමකුකම කියන්නේ මිනිස්යාගේ ගුණවත්කම මකලා දානවා හොඳ මිනිස්සුන්ගේ. මාරය ඇවිසිලා. එතකොට දැඩි බව ඇති වෙනවා. ඊළඟට ලාභෝ සක්කා ලාභා ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝ ච යෝ යසෝ වැරදි විදියට ලබන්නා වූ යම් කීර්තියක් ඇද්ද? ලාභ සත්කාර සම්මාන ඇද්ද? ඒවා කියන යම් උඹේ සීනාව කියනවා. දහවෙනි එක මොකද්ද? අත්තුක්ඛංශන පරවම්බන. තමාව හුවා දක්වමින් අණුව හෙලා දැකීම. දැන් මේ මාර සේනාවෙන් ලෝකයා වැටකන්නේ නැද්ද? හොඳට ගුටි කනවා. ආ හිතන්න බෑ. හොඳට ගුටි කනවා. ඇති පදමට ගුටි කනවා සමස්ත ලෝකයාම. එතකොට බුදුරජාණන් වහන්සේ මේක හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ මේන් කියන ඔබේ සේනාව. ඉතින් මාර සේනාව පෙරදිව්වා. සේනාසහිත මාරය පෙරදුනා. පෙරදුනාට පස්සේ පෙරදුනාට පස්සේ එයා නිකන් හිටියද? බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ පළවෙනි සතියේ සමාධිය නැගී හිටිනකොටම ඇවිල්ලා ආරාධනා කළා භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පානාසීක්වා කිව්වා. කොහොමද එතකොට යාගේ බලපෑම? දැන් අද අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අද අපි අහංකාර වුණොත් නොවුනොත් විතරයි. අහංකාර වෙලා හිටියත් අපි මායයට කොහේ කරන්නද අපිත් එක සෙල්ලම් දාන්න පුළුවන් දයාට එහෙම කියන අය නැද්ද? හරි හිතන්න බෑ ඒ මෝඩකම. එහෙම කියන අය ඉන්නව හරියට. අපිට තිසරණේ තියෙනවනේ ඊළඟට මේ ඔය සේනාසයිත මාරයට නම් මගේ ගමන නවත්තන්න බෑ. එහෙම කියන අය නැද්ද? කියනවා. එතකොට මේ ඒ මොකද හේතුව? ඒ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ඉගෙන ගන්න විශේෂ එකක් තමයි උන්වහන්සේගේ ධර්මයේ තියෙන යථාභූත ඥාන කියලා එකක්. ඒ කියන්නේ යමක්ක ඒ ස්වභාවය ඒ විදිහටම දැනගන්න එක තමයි අපිට තියෙන විශේෂම ලාභය. දැන් අපි මේ සීනාව ගැන දන්නවා, මායя ගැන, ඒ විස්තර, ඒ ඔක්කොම අයිති යථාර්ථයට. උන්වහන්සේ දැන් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා භික්ෂුන් වහන්සේලාට හැමතිස්සම දේශනා කරනවා මහණෙනි ප්‍රමාද වෙන්න එපා ප්‍රමාද වෙන්න එපා ප්‍රමාද වෙන්න එපා සීය දිනු කරගන්න වීර්ය දිනු කරගන්න නුවණ දිනු කරගන්න මේකෙන් ඈතර වෙන්න පස්සේ අමාරු වැටෙනවා අමාරු වැටලා මේ පස්සේ පසිත වෙන්න එපා එයි මේ දේශනා කරන්නේ උන්වහන්සේ දන්නවා ආර්ය දැන් චීනාව පළවා හැරපු පොඩි වෙලාවක් තියෙනවා ඒ වෙලාවේ තමයි මේක කරගන්න තියෙන්නේ ඒක ගැන මම පොඩි උපමාවක් කිව්වා තේරෙන්නේ ඔන්න ඒක දූපතක් තියෙනවා. මේ දූපත යටත් කරගෙන ඉන්න කාලයක් ත්‍රස්තවාදී නායකයෙක් සේනාවක් එක්ක. ඒක එතකොට ත්‍රස්තවාදී නායකයෙක් ඉන්නවා සේනාවක් ඉන්නවා. දැන් මේ සේනාව කිසිම මිනිස්සුයෙකුට නිදහසක් දෙන්නේ නැහැ. හිර කරගෙන ඉන්නවා. ඉන්නකොට ඔන්න මේ දූපතින්ම රජ කෙනෙක් පහළ වෙනවා. රජ කෙනෙක් පහළ වෙලා අර ත්‍රස්තවාදී නායකයාවයි සීනාවයි පරද්දවනවා ආයුධයකින් තොරව. ආයුධ සන්නද්ධ අරගලයකින් තොරව, දඩමුගුරු වලින් තොරව, අවි ආයුධ වලින් තොරව පරද්දලා මොකද කරන්නේ? අර ත්‍රස්තවාදී නායකයාවයි සීනාවයි මේ දූපතෙන් පළවා හරිනවා. පළවා හැරලා කියනවා ඔබ එන්න එපා අවුරුදු 1000කට. 1000කට ඔබ ඇඟිලි ගහන්න එපා කියලා මේකට. ඊළඟසර නායකයා කියනවා යාගේ සේනාවට මොකද්ද? ඉක්මනින් වගා කරන්න. ප්‍රමාද වෙන්න එපා. ඉක්මනින් අස්වැන්න නෙලා ගන්න. ඉක්මනින් වගා කරන්න කියලා කියනවා. එතකොට අර යාගේ සේනාව මොකද කරන්නේ? ඉක්මනින් ඉක්මනින් වගා කරනවා. ඉක්මනින් අස්වැන්න නෙලා ගන්නවා. හැබැයි ත්‍රස්තවාදීන් පළවා හැරියට ත්‍රස්තවාදීන්ගේ අදහස තියෙනවා මේක අපේ. අදහස නැද්ද? එතකොට එයා රජ්ජුරු ඉඳිදිත් වරින් වර පොඩි පිට ඇටැක් වෙනවා. නමුත් බලේ තියෙන කාටද? රාජ්‍යරුවන්ට. කාලයක් ගියාම අර රාජ්‍යරුව මැරිලා යනවා. අර සේනාවත් මැරිලා යනවා. ඒතර වගා කරන්න ගහපු වැටවල් කැඩෙනවා, ඇලදිලවල් කැඩෙනවා, පාළු වෙනවා, වල් වැවෙනවා වෙන්නේ නැද්ද? නැති වෙලා යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පරම්පරාව ඉතුරු වෙනවා. ඒගොල්ලෝ කියන අපි අර රාජ්‍යරුවන්ගේ පරම්පරාවේ කියලා මිනිස්සු මොකද කරන්නේ මේ પરම්පරාවේ ආ රජුරුවන්ගේ පීන්තුර අඹා ගන්නවා. අඹාගෙන රජුරුවන්ට වඳින්න පුදන්න පටන් ගන්නවා. ඒ රජුරුව යුද්ධ කළා දිනපු තැන බලන්න යනවා. කිලකින මේ මෙතන තමයි අපේ රජුරුව යුද්ධ කළා දින්නේ කියනවා. ඒ රජුරුවන්ගේ ඒ කාලේ වගා කරපු සේනාව වගේ ඇඳගෙන ඉන්නවා. නමුත් යුද්ධය අර වගාවක් නැහැ. මොකද දැන් කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? රජ්ජුරුවත් මැරිලා ගියා, සීනාවත් මැරිලා ගියා, ඔක්කොම ඉවර වුණා. ආයිමත් අර දිවයින අල්ලගත්තා. ත්‍රස්තවාදී නායකයයි සීනාවයි. දැන් පුළුවන් ද පරණ විදිහට වගා කරන්න. එතකොට කාලයක් යනකොට මේකේ අහුවෙනවා පිරිසකට අර රජ්ජුරුව දිනලා අර ත්‍රස්තවාදයේ පරද්දවලා ජය අරගෙන ඒ තමන්ගේ සේනාවට දීපු උපදෙස්. ඒ උපදේශ මාලාව හම්බ වුණා මෙන්න මෙහෙම මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කිව්ව උපදේශ හම්බ වෙනවා. මේ උපදේශ ටික අරගෙන එයා ලෑස්ති වෙනවා අර විදිහට අර ත්‍ස්වාදීන් එලෝලා හිටපු කාලේ කරපු විදිහට කරන්න. පුළුවන් වෙනවද? ඒ අර ත්‍ස්වාදී නායකයා දාලා තියෙනවා හැමතැනටම උත්තුකාරයෝ. ඇයි දැන් ත්‍රස්තවාදය කියන එක ලීගල් එකක් නෙමෙයි ඉලීගල්. ඒක නීත්‍යානුකූල එකක් නෙමෙයි. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම රින්ගන්නේ එක එක හොර පාරවල ලිංගනවා. ඇවිල්ලා රින්ගගෙන ඉන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා. එතට කියනවා රාජකයා කියන ඔබ ඵලයන් බලාපන් දැන් පරණ සෙල්ලම් දාන්න ලෑස්ති වෙච්ච කවුරුත් ඉන්නවද කියලා. පරණ විදිහට වගා කරන්න ලෑස්ති වෙච්ච අය. එතකොට දාලා උණු සේනාව දානවා. සේනාව දෙනවා රිපෝට් එක. ආන් අර කොටසක් කෑ ගහනවා. ආන් අපි කොහොම හරි වගා කරනවායි ආය අපි මේ වගාවට එන්නේ නැත. මේ පාරම අපි වගාව කෙලවක් කෙලවරක් කරනවායි කියලා ආන් දීපන් කියන වැඩේ. එතකොට දැන් මොලේ තියෙන කෙනෙක් නම් කොහොමද ඒක කරන්න ඕනේ? දැන් අමාරුයි බේරෙන්න මොලේ තියෙන කෙනෙකුට. ඇයි ඒ? ඒ ළඟම ඉන්නෝනේ ඇවිල්ලා සේනාව. පූස් පැටවගේ දෙවිට දෙවිට ඉන්නේ. එතන මොකද වෙන්නේ? අර මොලේ තියෙන ඇවිල්ලා අහනවා ආ ඔයා වගාවක් කරන්න වගේ කියලා අහනවා. අහන මොකද මෙයා කියන්නේ කයි වාරුවට. ඔව් මම මගේ දැන් ඔක්කොම තියෙනවා මගේ ළඟ මේ ශිල්පේ. මගේ දැන් ඔක්කොම තියෙනවා දැන් කරන ක්‍රමේ මම දන්න දැන් වගා කරන දැන් මම මේ ස්ටෙප් එකේ ඉන්නේ මගේ වගාවේ මම දැන් ඊළඟ ස්ටෙප් එකට මේක වගා කරනවා එතන දැන් මේක දැනගන්නේ නැද්ද සස්වාදී නායකයා? ආ ගහපන් කියනකොට අනිත් පැත්තට හැරෙන්න. ඊරවස උන අඬාගෙන අනී ඉස්සර නම් හොතට භාවනා කළා. දැන් නම් මුකුත් කරගන්න බෑ. අනේ අරයට අසනීප අනේ ආතරයිටිස් අනේ කොන්දේ අමාරු ඈ අනේ රණ්ඩු ඇවිස්සෙනවා කියන්නේ හොයාගන්න බෑ ඊට පස්සේ ඇවිස්සලා සීසී එකට e යනවා එතකොට මේකෙන් දැන් ඒ වගේ දැන් බලන්න එතකොට බුද්ධ කාලේ පරිසරයයි මේ පරිසරයේ වෙනස තේරුම් ගන්න තමයි උපමාව කිව්වේ. අපිට ආඩම්බර වීමට, කයිවාරු ගැසීමට කිසිම සාධාරණ පදනමක් නැහැ. හරියට දන්නවා නම් හැමතිස්සෙම ආඩාඩ ඉදී. එච්චරටම සම්භයානකයි. පසුගිය දවස්වල මේ එක්කෙනෙකුට වැහුණා එයාගේ ආච්චි. ආච්චිච්ච වෙලාවේ දැන් ඉතින් ආච්චි පිරීතියක් වෙලා. ඊට පස්සේ ඉතින් අපි ආව ආච්චිට මේ තටුවක් හදලා ආච්චිට කැම ටිකක් දීලා පිටත් කරන්නත් කියලා. ඉතින් ආච්චි මේ ආච්චි කිව්වා හොඳයි කියලා. අපි දැන් ආච්චි කන්න ආස කැම ඇතිනේ කියන්නේ කිව්වා. මුකෝවත් එපා කිව්ව කණ්ඩ තියනවා කිව්වා. මම ඒකට කමන්නේ ආච්චි කියන්න කියලා. ඉතින් එහෙමනම් ඉතින් තියන්නේකෝ කෑම. මොකද කියන්නේ? සොට්ටු කිව්වා. මම කිව්වා ඊ යබත් එපා කිව්වා. මම කිව්වා අයි මනුස්ස ලෝකෙින් දෙදිව බත් කෑවේ නැද්ද කියලා ඇහුවා. ඒ මනුස්ස ලෝකෙදි කිව්වා. හරිය මම කිව්වා මාල් ගැලලා තිබ්බට කමක් නැද්ද කියලා. එපා එපා කිව්වා. දැන් මේ මම ඇඳුම් දිනන තාච්චිට ඇඳුනුත් නෑ කිව්වා. දැන් බලන්න ඉල්ලනි හොටුමයි. දැන් මේ වගේ තත්යකට මිනිස්සෙක් වැටුනොත් බේරිලා තියනවද? බේරිලක් නෑ. ඇයි? එයා ඒකට ආසා කරනවා. දැන් මම ඒ වෙලේ කල්පනා කළා මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආරි සත්‍ය කොච්චර ඇත්තද කියලා. ඇයි? දුක්ඛ සමුදය ආරි සත්‍ය කොහොමද විස්තර කරන්නේ? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී පුනර්භවය ඇති කරන පෝනෝ භවිකා කියන්නේ පුනර්භවය ඇති කරන ඔව් නන්දිරාග සහගතා ආස්වාදෙන් ඇලෙන ස්වභාවයෙන් යුක්ත ඒ ඒතන සතුටින් පිළිගන්න යම් තණ්හාවක් ඇද්ද එතකොට මේ ලක්ෂණේ දැන් මනුස්ස ලෝකෙදී අපිට තියෙනවා මිනිස් ලෝකේ දේවල් ගැන. මේකෙන් ගිලිහිලා පෙරේත ලෝකෙට ගිය ගමන් ඒ දේවල් ගැන. එතනින් ගිලිහිලා නිරේට ගිය ගමන් ඒ දේවල් ගැන. එතනින් ගිලිහිලා තිරිසන් ලෝකෙට ගිය ගමන් ඒ දේවල් ගැන. මේක හරි භයානක ගමනක මේ යන්නේ. ඊළඟට මේකෙන් ඈතර වෙන්න දෙන්නේ නැහැ සීනාසහිත මාර්යා. මොනතරම් කරදර ගොඩකද මේ ඉන්නේ? මේක බැලුව බලමට කෙනෙකුට කිසිසේත් හොයන්න බෑ. බුද්ධ වචනයෙන් තොරව නම් යථාර්ථය දකිනවා කියන එක ලෝකෙ කිසි කෙනෙකුට කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුදු කෙනෙකුගේ ධර්මයේ තියෙන වටිනාකම. මේ අවස්ථාව ගොඩාක් දෙනින් මග අර ගන්නවා. අඩු ගන්නනේ අර ශ්‍රද්ධාවට එන්න තියෙන අවස්ථාවත් මග අර ගන්නවා. ශ්‍රද්ධාවටවත් තින්නේ නැහැ. හරීම මේ පුදුමයි මේ මිනිස්යන්ට මේ වාසනාවක් කියන එක මේ යුගයේ ළඟා කර දෙන්න හරි අමාරුයි. ළඟා කර ගන්න අමාරුයි. ඒ වාසනාව ළඟා කර ගන්න අමාරුයි මිනිස්යාගේ දුර්වලකමකටත් වඩා මිනිස්යාට තියෙන බාධාව. මේ බාධාව තියෙන්නේ කාගෙන්ද? මාර සේනාවෙන්. ඉතින් ඒක අර බැලූ බැලමට හොයන්න බෑ. ඒක දන්නේ නැති නිසා, විශ්වාස කරන්නේ නැති නිසා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවා නම් ගැටලුවක් නැහැ. උන්වහන්සේගේ අවබෝධයෙන් මේ ඔක්කොම උන්වහන්සේ දේශලා තියෙන්නේ. ඒතර අවබෝධය විශ්වාස කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. තේරෙනවා. ඒ බුදුරජුන්ගේ අවබෝධය විශ්වාස කරන්නේ නැත්නම් හරි අමාරුයි මේ විසඳුමක් හදාගන්න. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ඉතින් දැන් ඒක නිසායි මේ යුගේ දැන් අද මම පසුගිය දවස්වල බැලුවා මේ මම කිය බෞද්ධ ඉතිහාසයේ බලද්දි මේ විනාශේ මේ බෞද්ධයන්ගේ විනාශේ පටන් ගන්න තියෙන්නේ ධර්මාශෝක රජුරුවන්ගේ රජුරු රජ වෙලා ධර්මාශෝක රජුරුවන්ගේ රජ પરම්පරාව ඉවර වෙලා ධර්මාශෝක රජුරුවගෙන් පස්සේ પરම්පරා 3යි 4යි ගිහිලා තියෙනවා. પરම්පරා 7ක් ගිහිලා තියෙනවා ධර්මාශෝක රජුරුවන්ගේ පස්සේ. ඊට පස්සේ බෘහද්දත්ත කියලා රජ කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ රජුරුවන්ගේ ඉඳලා තියෙනවා මේ සෙම්පතියෙක් පසුමිත්‍ර සුංග කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පැරඩ් එකක් තිබිලා තියෙනවා. පැරඩ් එකේදී දැන් සාමාන්‍යයෙන් අර උත්සවවල තියෙනනේ පැරඩ් තියෙනවනේ. ඒ පැරඩ් එකකදී මේ සාමාන්‍යයෙන් රජුරුවටේ ඉන්නේ ක්ෂත්‍රිය. ඒ කියන්නේ රජුරුවන්ගේම පිරිස තමයි සේනා ආරක්ෂාවට ඉන්නේ. ඊට යහපතේ තමයි බමුණු බ්‍රාහ්මණ සේනාව ඉන්නේ. මෙයා හිමීට හිමීට කරලා තියෙන්නේ මේ මාලිගාවට කිට්ටු කරලා බ්‍රාහ්මණ සේනාව ඇතුළට දාලා. බ්‍රාහ්මණ මේ බ්‍රාහ්මණ වංශිකයන් තමයි රජුරුවන්ට කිට්ටු කරලා තියලා තියෙන්නේ. පෙරඩ් එකක් දවසේදී මොකද කරලා තියෙන්නේ? එකපාර මේගොල්ලෝ කතා වෙලා මේ රජ්ජුරුවන්ව මේ රජ්ජුරුවන්ගේ ළඟ ඉන්න ශාක්‍ය සේනාවයි ඔක්කොම එක දවසේ ඝාතනය කළා. ශුංග, පසුමිත ශුංග ඝාතනය කළා තමයි බමුණු ටික එක එක එකතු වෙලා විශාල යාගයක් කළා තිනවා අශ්වය 500ක් මරලා අශ්වමේධ කියලා. වේදයට අනුකරණ කියලා යාගයක් කළා. ඊට පස්සේ තමයි එයා තමයි නියෝගයක් දැම්මේ මේ භික්ෂුන් භික්ෂුන් වහන්සේ නමකගේ හිසක් අරගෙන આવොත් මේ කහවණු 100ක් ගෙවනවා කියලා. එතකොට ධර්මාශෝක රජුරුවන්ගේ කාලේ ඉඳලා પરම්පරා හතයි. අවුරුදු 50 60ක් වෙනකොට එදා ඒ කාලේ ඉඳලා විනාශය තමයි. දිගින් දිගටම විනාශ ගිහින් ගිහින් ගිහින් මේ සම්පූර්ණම මේ ඉතින් ඇත්තටම නැතිලා දැන් තියෙන්නේ. ඉතින් දැන් ඉතින් අනාගත දැන් දියුණු දියුණු කියලා අපිට කියන්න තියෙන එක ගොඩ නැගිලි වලින් ඒවැ මිසක් මේ ಗುಣධර්ම වලින් නෙමෙයි. ಗುಣධර්ම වලින් ಗುಣධර්ම වලට හානි කරන්නේ. ඉතින් ඒ නිසා හොඳට මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඕගොල්ලෝ අඩු ගානේ මේ දුර්ලභ අවස්ථාවේ සුගතියන්වත් තියෙන අවස්ථාව අහිමි කරගන්න නැතුව මොකද දැන් සමහර අයට හිතෙනවා මෙහෙම දැන් මං කියන්නේ දැන් දැන් අපිට දැන් අපි මේ ධර්ම මාර්ගයට යන්න යන්න විදියකුත් නැතුව මේ හැසිරි හැසිරි භව ගමනක පැටලිලා පැටලිලා ඉන්නේ මේ දස සංයෝජන නිසානේ දස සංයෝජන දන්නවනේ. කෙලෙස් නිසානේ. ඒතර මේ කෙලෙස් වල බලවත් ක්ලේශයක් තමයි සක්කාය දිට්ඨිය. නමුත් සක්කාය දිට්ඨිය කියන එකත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටි ප්‍රහාණය වෙන්නේ අරහත් වීදී. එතකොට ඒකත් එක්ක සම්බන්ධයක් තියෙනවා මාන්නේ. එතකොට මේ මාන්නේ එතකොට මාන්නේ හැමතිස්සෙම හැම දෙයකටම ඉස්සරහට එනවා. දැන් සම්දි සමාගමක් ඇදුවොත් මාන්නේ නෙමෙයි එන්නේ. පුංචි පුංචි දේවල් වලට හරියට මාන්නේ ඉන්නවනේ දිසාට. එතකොට මාන්නේ කියන එක මේ ඉවරයක් නැහැ. ඉතින් එහිම එනකොට මේ ධර්ම මාර්ගේ යන්න කෙනෙක් වුණ අවුරුදු අපි ගෙමුත් මට අර ගාමිණි මහත්තයා කිව්වා දැන් අදට මේ අවුරුදු 6 සම්පූර්ණ වෙනවා කියලා මේ වැඩසටහනට. 6 අවුරුද්දක් වැඩසටහන් වලට ආපු අය ඉන්නවා. සමහරව අවුරුදු 9 10යි වෙලා සමහර කියනවා තව සමහර කෙනෙක් දැන් මම ඉගෙන ගත්තා මම මේ පොට්ටු ඔක්කොම ඉගෙන ගත්තා දැන් මම බණත් ඔක්කොම අහන මට මේක තාම මේකේ මේ පොණක් හොයාගන්න බෑ කියනවා ඊට පස්සේ තව කෙනෙක් කියනවා නෑ ඕක ජඹුර නෑ කියනවා ජඹුර නෑලු ඊට පස්සේ කියනවා අසවල් තැනට යන්න හරි ගැඹුරට ධර්මය කියා දෙනවා ඉතින් එතනට යනවා ගිහලා ආගෙන ඉනවා ඇත්ත තමයි කියනවා හරි ජඹුරයි කියනවා ඇයි මේ මිලෝදෙත් තේරෙන්නේ නෑ ඊට පස්සේ ක්‍රෙඩිට් එකක් දෙනවා තේරෙන්නේ නැති එකට. හරි ගැඹුරයි කියනවා. ඉතින් මේ මෝඩකමට සක්ක ගහලා ඉවර කරන්න පුළුවන්ද? බැහැනේ. ඊට පස්සේ හිතනවා දැන් අපි මේ වැඩසටහන් වලට ගියා. දැන් මේක සරල වෙනකට හිතනවා දැන් මේ කියන විදිහට තේරෙනවා. නමුත් අපි අහන්නේ ඒක නෙමෙයි something අපි අහන්නේ යම්කිසි දෙයක් තේරෙන්නේ නැති. ඒක තමයි අපිට ඕනේ කියනවා. ඒ දැන් අහලා තියෙන ධර්මයේ කියන එක ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ තේරෙන්නේ නැති එක. එහෙනම් අපිට ඕනේ මොකක්ද? තේරෙන එකක් නෙවෙයි. තේරෙන්නේ නැති එක අහන් අතන්ට ඵලයන් කියනවා. තේරෙන්නේ හරි හොඳයි කියනවා. මොකද්ද හොඳේ? තේරෙන්නේ එහෙම පිරිසකුත් මේකේ ඉන්නවා කාල් ගෑවි ගෑවි. එතකොට බලන්න කොයිතරම් මේ ධර්මයට එන්න මේ මේ මොකෙන්ද මේ මේ මොකද්ද මේ වෙන්නේ? ශ්‍රද්ධාවට ඒ ගන්න තියෙන බැරිකම. ශ්‍රද්ධාවට ඒ ගන්න තියෙන බැරි. මම නම් හිතන්නේ තේරෙන්නත් ඕනේ සත්‍ය වෙන්නත් ඕනේ. නේද? බොරුවක් නම් තේරුම් අරගෙන පළන්නේ ඊළඟට ඒ වගේම බොරුවක් නම් ගැඹුරු වෙලා බලකුත් නැහැ. සත්‍ය වුණත් ගැඹුරු නම් ඒ තේරෙන්නේ නැත්තම් ඒත් පළක් නැහැ. ඉතින් නොතේරෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තේරෙන භාෂාවෙන් කියලා දෙන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ආනන්දේ. දැන් අපි ඉගෙන ගත්තේ ඉන්ද්‍රිය භාවනා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ. මේකේ තියෙනවා මේ ධර්ම මාර්ගයට ආපු එක්කෙනාට ධර්ම මාර්ගයට පැමිණිච්ච එක්කෙනාට කියනවා සීක. සීක කියන්නේ හික්මෙනවා. පුහුණු වෙනවා. සීක. ශික්ෂා කියන්නේ හික්මීම. එතකොට සීක කියන්නේ හික්මෙනවා. අසේක කියන්නේ හික්මිලා ඉවරයි. එතකොට රහතන් වහන්සේට කියන නමක් තමයි අසේක. සේක කියන්නේ ධර්මාර්ගයට පුරුදු වෙච්ච කෙනා. එයා ආනන්දේ මේ හික්මෙනෙක් කෙනාගේ වැඩපිළිවෙලක් තියෙනවා. මොකද්ද? එයාත් ඇහෙන් රූපයක් දකිනවා. දකිනකොට එයාටත් හට ගන්නවා මනාප වෙනවා. හට ගන්නවා අමනාපි හට ගන්නවා මනාප අමනාප හට ගන්නවා. හට ගන්නකොට එයාට ලොකු දෙයක් කරගන්න බෑ අර විදියට. එයා කලකිරිනවා. අනේ මගේ හිතේ මේ ඇලිම හට ගන්නවා මේ ගැටීම හට ගන්නවා මොන වදයක්ද මේ කියලා එයා ඒක එපා කර ගන්නවා. එයා අපිරිය වෙනවා ඒකට. අකමැති වෙනවා. අට්ටියති හරායති jigucchiti එක පිළිකුල් කරනවා. මේ මේ හිත තාමත් මේකට ඇලෙනවන්නේ තාමත් මේ ගැටෙනවන්නේ කියලා එයාගේ හිතේ හටගන්න ඇලීම ගැටීම ගැන එයා අකමැති වෙනවා. ආන්න ඒක තමයි කියනවා මේකේ පටන් ගන්න තැන පුරුදු කරන එක. එතන අර අච්චර දෙයක් කරන්න බෑ යාට. සීක ප්‍රතිපදාව. අර මොකද්ද? ආරේ ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව මට්ටමට ඇවිල්ලා නැහැ. නමුත් යා පටන් ගන්නවා යම් කිසි ක්‍රමයක්. මොකද්ද? එයාට කලකිරීම පුරනවා. එතකොට එයා ඔන්න එයා කලින් શબ્දයක් අහනවා. කලින් શબ્දයක් අහනට ඔන්න ඇල්මකට ගන්නවා. එහෙම නැත්නම් ගැටෙනවා. එක්කෝ ඇලීම් ගැටීම් දෙකම හට ගන්නවා. එතකොට එහෙනම් දුකටපත් වෙනවා. චිකී මේ හිත මේ ඇලෙනවනේ. මේ ගැටෙනවනේ. මොනම දෙයක්ද මේ කියලා. එයා ඒ ගැන අකමැති වෙනවා. එයා පිළිකුල් කරනවා ඒක. එතකොට නාසයට ගඳ සුවඳ දැනෙනවා. දැනෙකට එයාගේ හිතේ එක්ක ඇල්ම හට ගන්නවා. එක්ක ගැටීම හට ගන්නවා. එක්ක ඇලීම ගැටීමයි දෙකම හට ගන්නවා. හට ගන්නකොට මෙයාගේ හිතේ හට ගන්නවා ඔව් කලකිරීමක් හටගන්නවා මොකද්ද මේ හිතට උනේ මොකද්ද මේ වෙන්නේ මේ ඇලි ඇලි ගැටි ගැටි ඉන්නවා කියලා මේකට අකමැති වෙනවා දිවට රසයක් දැනුණාම එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක ඇලින් ගැටින් දෙකම හට ගන්නවා එතකොට මියා කල්පනා කරනවා මේ මගේ හිතේ මේ මේ කවදද මම මේකෙන් නිදහස් වෙන්නේ මේ ඇලෙනවා මේ ගැටෙනවා මේ හිර වෙලානේ මම මේ ඉන්නේ කියලා කල්පනා කරනවා. එතකොට කයට පහස දැනුණත් එයා ඒ විදිහට කල්පනා කරනවා. මනසට ආරම්ණක් හිතුණත් කල්පනා කරනවා. එයා තුල නිමේද වීරිය වැඩෙන්නේ. එයා තුල නිමේද සිහිය වැඩෙන්නේ. එයා තුල නිමේද නුවණ වැඩෙන්නේ. ඇයි යාට ඕනකමක් තියෙන එකෙන් නිදහස් වෙන්න. අන්න ඒ විදිහට පුරුදු කරගෙන පුරුදු කිරීමට කියනවා සීක ප්‍රතිපදාව. ඔන්න ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ ගැන. භාවිත ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය වැඩිලා ඉවරයි. භාවිත කියන්නේ එතන ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කළා ඉවරයි. ප්‍රගුණ කළා ඉවරයි. එතකොට ඒ කොහොමද? ඇයින් රූපයක් දැක්කහම ඇති වෙනවා සතුටක්. රහතන් වහන්සේට. දැන් යාට පුළුවන් මේ මේ හිතේ සතුටක් හටගත්ත මට මේක මේ පිළිකුල බවට පත් කරගන්නත් පුළුවන් කියලා නේද? ඔයාට එයාට පුළුවන් උන්වහන්සේට පුළුවන් ඕන හැටියට ඒ සිටිවිල්ල වෙනස් කරගන්න. දැන් කැමතිනම් පිළිකුල් නැති දේවල් වල පිළිකුල් හැඟීම් ඇති කරගන්න ඒක පුළුවන් කියනවා. ඊට පස්සේ කැමතිනම් මේ නොපිළිකුල් දේවල් වල පිළිකුල් කියන හැඟීම් ඇති කරගන්න ඒකත් පුළුවන් කියනවා. එතකොට පිළිකුල් නොපිළිකුල් දෙකම අතර උපේක්ෂාවෙන් ඉන්න කැමතිනම් ඒකත් පුළුවන් කියනවා. එච්චරටම මේ මේ හැඟීම කියන එක තමාගේ ඔව් ඒ කියන්නේ මේ ඒ හැඟීම කියන එක ජය අරගෙන ඒකෙන් තමාව යටපත් කරන්නේ නෑ. දැන් ඒක දැනක තියෙන්නේ බහා කස්සප මහරහතන් වහන්සේ පින්ඩ පින්ඩ පාති වඩිද්දි අර ලාදුරු හැදිච්ච මිනිස්සේ මේ අර කැන්ද කොළයක බත් ටිකක් අරගෙනලා අතින් මෙහෙම දානවා. දායකට ඇඟිල්ලක් වැටෙනවා. අපිට එහෙම දැක්කොත් ඉවරිනේ අපිනේ. උන්වහන්සේ එහෙම අරගෙන ගිහිල්ලා එයාට පේන්නේ අර පිලක වාඩි වෙලා අර ඇඟිල්ල පැත්තකින් තියලා වළඳලා. අපිට අපිට වළඳ නිකන්. අපිට හිතන්නවත් බෑ කරනවා තියා. එතකොට දැන් පිළිකුල් දෙයි කරේ නොපිළිකුල් හැඟීමෙන් ඉන්න පුළුවන්. ඊළඟට නොපිළිකුල් දේවල් කරේ පිළිකුල් හැඟීමෙන් ඉන්න පුළුවන්. ඒ දෙක මාතරලා වුණනම් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. එතකොට කණෙන් ශබ්දයක් අහලා නාසයෙන් ආග්‍රහණය කරලා දිවෙන් රස විඳලා කයෙන් පහස ලැබලා මනසින් ආරමුණු සිතලා ඒක නිසා තමයි උන්වහන්සේලාගේ ජීවිතය ගැන කියන්නේ මේ නෙළුම් පතක දිය බිඳුවක් වගේ කියනවා. වතුරින් උඩට ආපු නෙළුමක් වගේ කියනවා. සාමාන්‍ය ලෝකයේත් එක්ක සම්බන්ධයක් නැහැ කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔන්න විදිහට ආනන්දය ආර්ය විනේහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ඔබට කියා දුන්නා. සීක ප්‍රතිපදාව ධර්මාර්ගය අනික් කෙනාගේ ප්‍රතිපදාව කියා දුන්නා. ඊළඟට මේ ඉන්ද්‍රිය ආර්ය වූ ඉන්ද්‍රිය වැඩුණු කෙනා ගැන කියලා දුන්නා. ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ශ්‍රාවකයන්ට හිතවත් අනුකම්පා කරන කෙනෙක් අනුකම්පා උපදවල යමක් කියා දෙන්න ඕනේද මාගේ කොට කියලා දීලා තියෙන්නේ. ඔන්න තියෙනවා රුක්සෙවණ ඔන්න හිස්තන් තියෙනවා දැන් භාවනා කරන්න ප්‍රමාද වෙන්න එපා. හැබැයි ප්‍රමාද වෙලා පස්සේ පසුතැවෙන්න එපා. මේක තමයි කියන්න තියෙන්නේ කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඒ දේශනාව බලද්දී අපිට තේරෙනවා මේ බුද්ධ දේශනාවල තියෙන සම්පූර්ණයම කෙනෙකුට ප්‍රායෝගිකව කරන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල මේ යුගයේ අපිට ඒ විදිහටම කරගන්න අපහසුතා තියෙනවා. ඒක නමුත් අපි කවුරු හරි කිව්වොත් ඒක කවුරුවත් ධර්මාබෝධ කරන්න ලෑස්ති වෙන්න එපා වුණා කියලා ඒක හරි භයානක කතාවක්. ඒ භයානක. මිනිසියෙකුට මේ ධර්මයේ නාමෙන් හිත පහද ගන්න තියෙනවා නම් යම්කිසි අවස්ථාවක් ඒ අවස්ථාව අපි ලබා දෙන්න ඕනේ යාට. ඒ කියන්නේ ඒක දුර්ලභයි. දැන් අපි අපි හැමදේම එක එක අවස්ථාවල මිනිස් වෙලා උපදින්නේ නැති. නමුත් අපිට දැන් මිනිස් වෙලා උපන්න කියලා අපිට හිතාගන්න බෑනේ මිනිස්සුල උපදිච්ච අය මූණ දෙන දේවල්. දැන් ඔන්න බලන්න ඔන්න පසුගිය දවස්වල අපි අපේ රටේම බලමු අපි කල්පනා කරලා ඇතිවෙච්ච යුද්ධේ. මේ යුද්ධේ මිනිස්සුන්ගේ අර්බුදයක් නෙමෙයිද? දැන් අපි ගත්තොත් ඒ උතුරු පළාතේ ඉපදිච්ච අය උපදිලා පොඩි කාලෙම ඒගොල්ලන්ට අහන්න ලැබුණා මෙන්න ත්‍ස්තවාදී ඇති කරන දේවල්. ඊට පස්සේ ඒගොල්ලෝ ත්‍ස්තවාදී වටපත් උන්නේ නැද්ද? පත් වුණා. ඒගොල්ලෝ ත්‍ස්තවාදී ක්‍රියාවලිය යෙදුන්නේ නැද්ද? යෙදුණා. මැරුණා. දැන් කොහේ ඇද්ද? කියන්න බෑ. දැන් සමහර විට නිරි ඇති. සමහරට තිරිසං අප ඇති. බුද්ධ දේශනා තියෙන මහණෙනි නිරේහෝ තිරිසං යෝනියෝ හෝ එක වතාවක් වැටුනොත් ආයේ මනුස්ස ලෝකෙට එනවා කියන එක ලේසි කියලා. දැන් දවසක් එක්කෙනෙක් මගෙන් ඇහිලා ඇහුවා මේ දැන් සත්තු මේ මේ දැන් අපි ගත්තොත් කොටි සිංහයෝ බලල්ලු දඩයන් කරනවනේ. දඩයන් කරන සතුන්ට පව පව රැස් වෙනවද කියලා. මං කව මට ඉතින් ඕවා විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මං කව මට ඕවා තෝරන්න දන්නේ නැහැ කිව්වා. එතකොට ඇයි මොකද මං එහෙම කිව්වේ? මං ඊට පස්සේ පැහැදිලි කරලා දුන්නා දඩයන් කරන සතුන්ට පව රැස් වෙනවා කියලා මම කරුණු කියාගෙන ගියොත් අපිට කියන්න වෙනවා එහෙනම් තනකොළ කරන සතුන්ට පින් රැස් වෙනවා කියලා. වෙන්නේ නැද්ද? එතකොට කෙනෙක්ගේ දඩයන් කරන සත්තුන්ට පව් රැස් වෙනවා නම් තනකොළ කන සත්තුන්ට පිං රැස් වෙනවා. ඊට පස්සේ කියයි දඩයන් කරන සත්තු අපාගත වෙනවා තනකොළ කන සත්තු සුගති යනවා කියන්නේ. මංක මට මේවට හවුල් වෙන්න බෑ. මට එකක් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තිරිසං යෝනියෝ හෝ නිරේයෝ මිනිස්සෙක් එක වතාවක් ඉපදුනොත් ආයි මනුස්සකම ලබන එක මන් මිනිස් ලෝකේ උපත ලබන එක කන කැස්බාවී සුදුරෙන් අහස බලනවා අහස බලන එක ලේසි කිව්වා ආයේ මිනිස් කෙනෙක් අමාරු කිව්වා මට ඒක විතරක් කියන්න පුළුවන් කිව්වා දැන් අපි අරකට වාද කර කර ගියොත් බුද්ධ දේශනාව මතක වෙනෝනේ දැන් අපි ශ්‍රද්ධාවේ රැඳිලා ඉන්නවා කියන්නේ ඒකයි මේ අපිට ඕන ඕන විදිහට කරුණ කියන්න ගියොත් අපිට තර්ක එක තර්කයක් වහන්න තව තර්කයක් හදන්න බැරිද පුළුවන්නේ. එතකොට ඒක තරකේ කියන සත්‍ය නෙමෙයිනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ අතක්කාවචරයි. ඒ කියන්නේ තර්ක කර කර හොයන්න බෑ. තර්ක කර කර හොයන්න බෑ සත්‍ය කියන එක. ඒ නිසා උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි විශ්වාස තියාගෙන අපි ඉන්න ඕනේ උන්වහන්සේගේ දේශනා අනුසාරයෙන්. උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මහණෙනි මේ ත්‍රිසං අපාය නිරේ කියලා කියන්නේ සම්පූර්ණ බාල භූමිය කියනවා. ඒ කියන්නේ අසත්පුරුෂයන් බාලෙන් ගේ උපත ලබන තැන කියනවා. ඉතින් ඒ වගේ තැනකට බැරි වෙලාවත් මේ සසරේ ගමන් කරන මිනිසෙකුට එතනට යන්න වුණොත් ඒක යාට ලැබෙන විශාල විපතක් නෙමෙයිද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දිනා මහණෙනි මිනිසියෙකුට ලැබෙන මේ ලෞකික සම්පත් වලට කොච්චර ලැබුණත් වැඩක් නැහැ කියලා එයාට ප්‍රඥාව නැත්තම්. මොනෝ නැතුණත් කමක් නැහැ කියලා එයාට ප්‍රඥාව තියෙනවා නම් ඒ හේතුව මේ ප්‍රඥාවට තමයි මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට තමයි මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරනනේ මහණේ මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයාටයි. ප්‍රඥාවන්ත නැති කෙනාට නෙමෙයි කියනවා. ඉතින් එතකොට මේ අපි ප්‍රඥාවන්තද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි මේ ධර්මයේ තේරුම් ගන්න දරන මහන්සියේදී අපිට තියෙන යන ප්‍රමාණයටයි. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ. අපිට මේක හා මගේ ළඟට එන්න මේ විනාඩි 10ක් භාවනා කරන මම සමාධියක් හදලා දෙන්න කියලා මම කාටවත් කියලා නැහැ. හා මගේ ළඟට එන්න මම මම ඕගොල්ලන්ව ධ්‍යාන වලට දාලා දෙන්නම් කියලා මම කියලා තියනවාද? නෑ. හා මගේ ළඟට එන්න මම ඕගොල්ලන්ට මේ මාර්ගඵල වලට දාලා දෙන්නම් කියලා කියලා තියෙනවද? කියලා නෑ. මම මොකද්ද කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ මෙහෙම ධර්මයක් දේශනා කරලා තියෙනවා. මේ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න මේ කියන කාරණේ ඔබ ඔබේ මනස නුවණ මෙහෙवला තේරුම් ගන්න මහන්සි ගන්න. හැබැයි මේක කයිවාරු ගන්න යන්න එපා. මේක තේරුම් ගන්න බලන්න මේක තමන්ගේ ජීවිතයට ගලප ගන්න තමන් මේ ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න බලන්න ওই ටික නෙමෙද කියලා තියෙන්නේ. ඉතින් ওই ටික ඇර වෙන එකක් මේක ගන්නත් නැහැ. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ. තේරුම් අරගෙන දැන් අපිට දැන් අපිට සමහර කෙනෙක් කියනවා දැන් බලන්න අවුරුදු 7කට තිස්සේ යනවා. ඔතනට ගිහලා ඔයගොල්ලෝ තාම නැහැනේ ඔයගොල්ලෝ සුවාන් වුණිත් නැහැනේ තාම. සකදාගම දැන් බලන්න අතනට ගියා නම් අපූර්වට සුවාන් වෙනවනේ ඔයගොල්ලෝ. සකදාගම වෙන දැන් බලන්න අර කට්ටිය අනාගම වෙලා ඉන්නවා කියන්න බැරිද කෙනෙකුට? කියනයි නැද්ද? තියෙනවා. ඒක තමයි. එතකොට අර හදිස්සි තියෙන එක්කෙනා හදිස්සියත් එක්ක මේක කරන්න බෑ. මේක කරන්න තියෙන ප්‍රඥාවත් එක්කයි. හදිස්සියත් එක්ක කරන්න දෙයක් නෑ මේකේ. මේක කරන්න තියෙන මොකක් එක්කද? ප්‍රඥාව කොච්චර හදිස්සි වුණත් මෝඩෙක් නම් කොහොමද ඒක කරන්නේ? ප්‍රඥාව තියෙනවා නම් එයා හදිස්සියෙන් කරන්න ඕන දේ දන්නවා. හිමින් කරන්න ඕන දේ දන්නවා. ඉතින් ඒ නිසා මේකේ වැදගත් වෙන්නේ මොකද්ද? ප්‍රඥාවන්තකමමයි. හදිසි නන් නෙමෙයි. ප්‍රමාදෙත් නෙමෙයි. හදිසියෙත් වැදගත් කමක් නැහැ. ප්‍රමාදෙත් වැදගත් කමක් නැහැ. වැදගත්කම තියෙන්නේම ප්‍රඥාවේ. ඒ කියන්නේ හොඳට නුවණින් තේරුම් ගන්න පුළුවන් කමයි. මං කිය අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට තියෙන නුවණින් නුවණ මෙහෙව ගන්න තියෙන අමාරුව. දැන් මං කිව්වේ දැන් අර ඕන කෙනෙක් පැටලෙනෝනේ දැන් අර සත්තු දඩයන් කරන සත්තුන්ට පව් රැස් වෙනවද කියලා අහපු ගමන් පැටලෙන්නේ නැද්ද? අපි ඔකට උත්තර දෙන්න කිව්වොත් ඊට පස්සේ අපි දන්නේම නැහැ අපි එන මාත්‍රකාවකට පැටලි පැටලි පැටලි පැටලි යනවා. නමුත් අපිට බුද්ධ වචන සිහි කරගන්න පුළුවන් වුණොත් එතනින්ම අපි අරුබුදින් අපි ගොඩ එනවා. එතකොට බුද්ධ වචනේ සිහි කරගන්න නම් එයාට බුදුරජුන්ගේ අවබෝධය ගැන පැහැදීමක් තියෙන්න ඕනේ. අවබෝධය ගැන පහදින්න නම් එයා බුද්ධ වචනේ දැනගෙන ඉන්න ඕනේ. දැන් ඒකයි දැන් අපි අපි බුද්ධ දේශනා සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවා. දැන් බුදු දේශ දහස් ගාණක් පරිවර්තනය කරලා තියෙනවා. ඒ දේශනා ආශ්‍රයෙන් කෙනෙකුට පුළුවන් සෑහෙන්න නිර්මල දැනුමක්, නිමල දැනුමක්, නිර්මල දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඒක ඒක අර්බුදවල නොපැටලී. හරියටම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? උන්වහන්සේගේ දේශනාවල ඉලක්කය මොකක්ද? හරියට පැහැදිලි කරගන්න පුළුවන්. උන්වහන්සේගේ ඉලක්කය මොකක්ද? අපිව අකුසල් වලින් මොදවලා කුසලයේ පිහිට වීම. එක තැනක මට මතකයි තියෙන බුද්ධ දේශනාවක මහණෙනි යමක් කිරීමෙන් අකුසල් හට ගන්නවන් නම් අන්න ඒ දේ තමයි මම එපා කියලා තියෙන්නේ. යමක් කිරීමෙන් කුසල් හට ගන්නවා නම් මම ඒක කරන්න කියලා තියෙනවා. ඒ මේ කුසල් අකුසල් කියන ભેදය උන්වහන්සේ හොඳට දන්න උන්වහන්සේ දන්නවා මේ අකුසල් කරපු මිනිස්සයා අකුසල් හේතුවෙන් මරණින් මත්තේ නිරේ ගිහිලා ඉන්න උන්වහන්සේ දකිනවා. කුසල් නැතිවීම නිසා මිනිස්සයා අමාරු වෙටිලා ඉන්න තැන් දකිනවා. මොකද ලෝකේ තියෙන අපිට හිතන්න බැරි ස්වභාවයක්. දැන් ලෝක ස්වභාවය අපිට හිතන්න බෑ. දැන් බලමු දැන් බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන පුරාගෙන සාරා සංකේ කල්පලස්සයක් තිස්සේ පාරමී පුරලා පුරලා පුරලා අනන්ත වෙහසක් දරාගෙන තුසිත දිව්‍ය ලෝකෙ තිඳලා දෙවිවරු ආරාධනා කළා මනුස්ස ලෝකෙට එනකොට කවුරුවත් ආරාධනා කරනකොට මොකක්වත් පාරමිතා පුරන්නේ නැතුව ඒ දේවදත්තත් ඇවිල්ලා හිටියේ. පස්සෙන් ඇවිල්ලා ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ මුවා වෙනකොට දේවදත්ත වැද්දා. එතකොට බුදුරජාණන් වහන්සේ චද්දන්ත අලියා වෙලා බෝසතන් වහන්සේ උපදිනකොට දේවදත්ත වැද්ද වෙලා ඉන්නවා. බෝසතන් වහන්සේ මොණර වෙලා ඉන්නකොට දේවදත්ත වැද්ද වෙලා ඉන්නවා. වෙලෙන්ද වෙලා ඉන්නකොට දේවදත්තත් වෙලඳා කරනවා. ඉතින් මෙහෙම ගිහින් ගිහින් උන්වහන්සේ පාරමී පුරාගෙන පුරාගෙන බුදු බව පතාගෙන තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉඳලා දෙවිවරු ආරාධනා කළා. manuss ලෝකෙට පස්මහා බැලුම් බලලා මේ manuss ලෝකෙට ඇවිල්ලා උපදිනකොට අර අර උන් දෙත් ඇවිල්ලා. මොකක්වත් නැතුව. අර පවුලෙම සෙට් වෙලා. හරි පුදුමයි නේ. මම කමනල මොකද්ද මේ මුනේ? මම ඒකට තේරුම් ගත්තා මේක තමයි ලෝක ස්වභාවය. ලෝක විශ්ය. බුදුරජාණන් දේශනා කරන ලෝක විශ්ය මොකද්ද? අචින්තියෝ අපිට හිතලා ඒක මෙහෙම මෙහෙම මෙහෙම වෙන්නේ කියලා ගලප ගන්න බෑ අපිට. ඒක අපේ අපේ අපේ කල්පනා කරන මේ thinking capacity එකට එහා එකක්. එතකොට මේ අද උදේ කිව්ව තවත් විශයක් ගැන තවත් මේ අචින්තික ගැන මොකද්ද? කාම විපාකෝ. කර්ම විපාකත් අචින්තියක විපාක දෙන විදිය හොයා ගන්න බෑ. මේ මේ ලෝක එක එක්කෙනා මෙහෙම සෙට් වෙන විදිය හොයා ගන්න බෑ අපිට ඒක. දැන් සතුරේ ඉන්නේ දරුවෝ කියලා උපදින සතුරු. සංසාරේ හිතාගන්න බැරි විදිහට ඒවා වෙනවා. ඊට පස්සේ තියෙන්නේ බිඳුව බිඳුව යන්නයි. ඉතින් මේ නිසා මේ මේ අවුරුදු ගානක් පෙන් කළා මේ බඳින්නේ හතුරු. බඳින එකක් මුකුත් හොයාගන්න බෑ අවුරුදු 5 6 පෙම් කරනවා. බැඳපු දවස් ඉඳලා මේ වෛරක්කාරයෝ ණයයි පොළඟයි වගේ. එහෙම තැන් තියෙනවා. ඒතකොට මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ දේශනාව තුළින් අපි හරියටම තේරුම් ගන්න ඕනේ निराවුල්ව මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල අපිට මේ ලැබිලා තියෙන යම්කිසි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න වාසනාවක්. ඉතින් අපි ගත්තොත් දැන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අද අපි ඉගෙන ගත්තා. උදේ ඉගෙන ගත්තා. පුරුෂ ඉන්ද්‍රිය ඥාන සූත්‍රය. මේවා අපිට අහන්න වාසනාවක්. අපි ආචිලට සීයලට අපේ අම්මලා තාත්තලාට අහන්න නොලැබිච්ච වාසනාවක් හැමෝටම ලැබිලාද සුළු පිරිසකට ලැබිලාද? සුළු පිරිසකට ලැබිලා තියෙන්නේ. සුළු පිරිසකට. හැමෝටම නෑ. ඉතින් මේ නිසා මේ වාසනාවෙන් ප්‍රයෝජනය ගන්නවා කියන්නේ මොකද්ද? ඉස්සලා මෙයා පහදව ගන්නකොට බුදුරජාණන් වහන්සේ ගැන ඊළඟට පහදවාගෙන හඳුනා ගන්න ඕනේ මට මේ ධර්මය ලැබුණේ සත්පුරුෂයෙක් ඇසුරු කිරීමෙන් ඇයි අසත්පුරුෂයෙකුන් ලැබෙන්නේ අකුසල් වැඩින්න. ඒ කියන්නේ නූපන්න ලෝභය, ද්වේෂය, මොහය අවසනවා. දැන් මේ අලෝභ දෝෂ අමෝ කුසල් වර්ධනය වෙන දෙයක් මට මේ අහන්න ලැබෙන්නේ සත්පුරුෂයන්ගෙන්. එතකොට නේ සත්පුරු ශාස්ත්‍රයේ වැදගත්කම හඳුනා ගන්න ඕනේ. එතකොට සත්පුරුෂයෙකුන් අහන්න ලැබෙනවා සද්ධර්මය. සද්ධර්මයේ හැටියට අපි අහන්නේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ධර්මයයි. මොකද ඒ ධර්මයේ තමයි කුසල් උපද්දවන්න පුළුවන් දේවල් තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. දැන් බලන්න ලෝකේ වෙන කිසිම දෙනකින් හොයාගන්න පුළුවන්ද කියලා කුසල් උපද්දවන්න දෙයක්. මේ කුසල් කියලා මෙතන කියන්නේ හැකියාව කියන එක නෙමෙයි. කුසල් කියලා මෙතන අපි කියන්නේ කුසලතා කියන එකම නෙමෙයි. කුසල් කියලා කියන්නේ අලෝභ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල් වලින් උපද්දවන්න කුසල් මුල් වලින් උපද්දවන්න පුළුවන් දේවල්. ඉතින් මිනිසා මේක හරියටම තේරුම් ගන්න තේරුම් අරගෙන ඔබ කල්පනා කරන ඔබේ ජීවිතයේ මේ සීක ප්‍රතිපදාම ටික ටික දියුණු කරගෙන අර මේක කරන්න දෙයක් මේ වගාව කරන්න තියෙන්නේ විනෝදාංශයක් හැටියටයි. ඉතින් ආවය වගා කරන්න වගේ කියලා අහගු කෙනෙක් නෑ මං ආසයි. නෑ මං අස්සන්න නෙලනවා කිව්වොත් දෙන්නම් ඔබට අස්සන්න. වෙන්නේ නැති ප්‍රශ්නේ. ඔව්. ආ දැන් ඔයා මිදුළු සුද්ධ කරන්න මොකද? නෑ ආසයි. අවය වැට ගහන්නේ වගාවක් කරන්න වගේ නෑ නිකන් හිතුණා. අන්න එහෙම කිව්වොත් ඔන්න නැත්තම් යා ප්‍රසිද්ධිය කියලා තැනක වාඩි වෙලා ඉන්නවා ඇස්වාගෙන හොඳට. ඇයි කියලා මං සමාධියෙන් හිටියා මේ. ඒ මොකද යායි කළේ? ප්‍රදර්ශනය කළා. මේ වගේ දේවල් වලින් මිනිස්සු හරියට අමාරු වැටෙනවා. හරියට අමාරු වෙනවා. ඊළඟ සමහර කියනවා අනේ ඔබ වහන්සේට මේ මේ ජීවිතේම අපිට රහතන් වහන්සේ නමක් දැක ගන්න ලැබේවා. එතකොට සේනාවට කියනවා ආන් අරක ගහපන්. ඒ හඳුන්වා දෙනවා සේනාවට. මාර සේනාවට හඳුන්වා දෙනවා. ඒ දන්නේ නැනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අනේ මමන සමහර වෙලාවට මට කියනවා මේ බලන්න මම ඔබට කියන්නම් මේ අමනුෂ්‍යකගේ ට්‍රික් එකක් එක්කන නෝනා කෙනෙක් මට ඇවිල්ලා කිව්වා මේ ඔන්න යාගේ මහත්තයා බේබද්දෙක්. ඉතින් මේ ඉඳලා ඉඳලා දැන් දුක් විඳගෙන ඉඳලා දැන් එයා කොහොම හරි හිතුවා මට නම් කොහොම හරි මට මේ සංසාරේ වැඩක් නැහැ මට මේක අවබෝධ කරන්න ඕනේ. දැන් මෙයා හරි අමාරුවෙන් දුකසේ මෙයා මේක කරගෙන යනවා. ඊට පස්සේ මෙයාට හිතිලා මෙයා ධර්මයේ පැත්තට දැඩිව ගියා. ගියාට පස්සේ මහත්ය ආයෙ මෙයා ඇදලා ගත්තා. අරගෙන කිව්වා නෑ උයපියේ. උයන් දැම්මා. දැන් දැන් උයාගෙන දෙදී එයාගේ මලගයක් වෙච්ච වෙලාවක මහත්තයා සෙනඟ මැද්දි මෙයාට ගැහුවා. මේ නෝනට ජීවිතේ එපා වුණා. එපා වෙලා මම නෝනා මොකද කළේ වහකූපියක් අරගෙන මේ টয়ලට් එක ඇතුළට ගියා මං වහබුණා කියලා. টয়ලට් එක ඇතුළේ දොර වහගෙන වහපු වහකූපියේ අතේ තියන් කල්පනා කළා මෙයා මෙයාට කියාගත්ත උඹ මැරෙන්න එපා. උඹ මැරුණොත් ඔබට මේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මග ඇරෙනවා. ඒ නිසා ඔබ කොහොම හරි ජීවත් වෙන්න කියලා මෙයාගේ හිත දැන් මෙයා මෙයා හිතත් එක්ක දැන් මෙයා කතා කරනවා. කතා කරලා කිව්වා උඹ දැන් මෙයා ආවා එළියට. මෙයා ඇවිල්ලා මොකද කළේ? කෙලින්ම භාගප්‍ය විසිකලා. විසිකලා මෙයා කොහොම හරි ගියා යම්කිසි භාවනා මධ්‍යස්ථානකට කොහේ හරි ගියා. මෙයා ධර්ම මාර්ගය දිනු කරගෙන. එතකොට තමයි මෙයා හොයාගෙන ඇවිල්ලා මහත්ය ආයෙ ගෙනල්ලා මෙයාව ගෙදර තිබ්බා. උඹ භාවනා කරන්න ඕනේ නැහැ. උඹ හිටපිය ගෙදර කියලා. එතන මෙයා හැමතිස්සෙම කියනවා අර මහත්යද කියනවා උඹට බෑ මගේ ගමන නවත්තන්න බෑ. මම මේක මගේ අන්තිම ආත්මේ කරගන්නවා. මම සසරේ මිදෙනවා කියලා කියනවා. ඊට පස්සේ මොකද වුනේ? අර බීල වැඩි ගමන අර මිනිස්සු මලා. මරුණට පස්සේ දැන් මියා හරි අමාරුවෙන් පොඩි රස්සාවක් කරගෙන දැන් ඉතින් ළමයි ටිකත් හදාගෙන දැන් මෙයා දැන් උදේට භාවනා කරන හවස මෙයා කියන මෙයා කියන මම යන්තම් අර කරදරෙන් නිදහස් වුණා දැන් මට ඕනේ කොහොම හරි මේකෙන් එතර වෙන්නයි ටික දවසක් ගියාම මෙයාට හීනෙන් පේනවා අර මහත්තයා ඇවිල්ලා කියනවා අනේ නෝනේ ඔයා මට සමා වෙන්න මං ඔයාගෙන් සමාව ඉල්ලන්න අයියාවේ මගෙන් වෙච්ච වැරදි වලට දැන් මම ඔයාට දඹදිව යන්න බෙහෙර විහාර හදන්න මම ඔයාට උදව් කරන්නම්. ඔන්න පොඩ්ඩක් අහුණා. දෙවෙනි දවසේ ඇවිල්ලා කියනවා නෝනි දැන් මම ඔයාට මගේ මිනිස්සේ මං මනුස්ස ජීවිතේ මට ඔයාට කරන්න බැරි වුණා. මං ඔයාට ගැහුවා හිරිහැර කළා. බාධා කළා. මං ඔයාට මේ ජීවිතේ පිං කරන්න මං දැන් උදව් කරනවා. අරයා විශ්වාස කළා. තුන්වෙනි දවසේ ඇවිල්ලා කියනවා මම ඔයාට වටිනා දෙයක් දෙනවා. මේ දෙයින් ඔයාට මුළු ජීවිත කාලෙම පින් කරන්න පුළුවන්. ඔයාට පන්සල් හදන්න පුළුවන්. කොට්ටියට බලන්න මම යමක් දාලා තියෙනවා කියලා. උදේ කොට්ටේ අයින් කළා බලුවන් පස්සේ මෙන්න විශාල නිල් මණිකක්. කෝටි ගාණක් වටින නිල් මණිකක් කොට්ටයට තියෙනවා. දැන් මේ නෝන අතැඹලු හප්පේ මේක දැන් කීයකට විකුණනද බං? කපනගල දැන් මේක හැංගුවා. ඊට පහවදා පෙන්ලකුවා නෝනේ මේ මැනික දෙවි කෙනෙකුගේ මං එයාට පූජාවල් තියන්න ඕනේ. ඔයාට ඕක විකුණලා සල්ලි ගන්න ඕන තරම් පුළුවන්. මට දවස ගානේ ලක්ෂ ලක්ෂ මේ කොට්ටියටින් තියන්න. දැන් එයා බය නැතුව මිනිස්සුගෙන් පොලියට ලක්ෂ ගන්නවා කොට්ටියට තියනවා. පළවෙනි දවසේ ලක්ෂ ගත්ත කොට්ටියට තිබ්බා. ඊට පහවදා බලකට ලක්ෂේ නැහැ. ඊට පස්සේ ආයේ කොස්මියා ලක්ෂ 10ක් එනකන් තිබ්බා. ඊට පස්සේ මම කිව්වා අනිත් දවසේ අනේ මට නම් බෑ මේක කරන්න මට ඉක්මනට මේ ණය ගෙවා ගන්න ඕනේ මට මේ මැණික විකුණ ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අර එක ඕ මං ඔයාට මැණික විකුණන්න හරි ගස්සලා දෙන්නම්. මේ මම දැන් දෙවියන්ට ඉතින් අවසර අරන් ඔයාට මැණික තුමනා කරන නැකතක් එනවා හෙට මං බාර දෙන්නම් කොට්ටියට මැණික දාන්න කිව්වා. මෙයා කොට්ටියට මැණික දාලා නිදාගත්තා මැණික නැහැ. මැනිකත් නැහැ භූතයත් නැහැ. දැන් එන්නෙත් නැහැ. ලක්ෂ 10ක පොලියට ගත්ත ණය කාර්යයක් ඉදිරි වුණා. ධර්මයේ ගිහිල්ලත් ඉවරයි. රස්සාවකුත් නැහැ. කාටවත් කියන්නත් බෑ. මේ සල්ලි ගත්තී අසවල් දෙයට කියලා කවුරුත් විශ්වාස කරන්නේත් නැහැ. මැරෙන්නත් බෑ. ඇයි දැන් ණයකාරියෙක්? දැන් ධර්මයේ හැසිරිච්ච එක්කෙනෙක්, ධර්මයේ දන්නේ එක්කෙනෙක්. දැන් නායකාරියක් හැටියට මැරෙන්නත් බෑ. දැන් නායකයෙක් වගන රස්සාවකුත් නැහැ. දැන් භූතය සපෝට් කරන්නෙත් නැහැ. මොකුත් නැහැ. දැන් මට අඬ අඬා කිව්වා අනේ ස්වාමීනි මට දැන් හිතෙනවා එදා මං වහබිව නම් හොඳයි කියලා. කාටවත් හොයාගන්න බෑ එයා හොවිච්ච ට්‍රික් එක. මං ඔබට මේක කිව්වේ මේවා එක එක්කෙනාට කියෝ කියන්න නෙමෙයි. බලන්න මේ මිනිස්සු ධර්ම මාර්ගය කියන්නේ දැන් එතකොට අමනුෂ්‍යයට ඕන වුණේ මෙයාම ධර්ම මාර්ගය යන එක නවත්තන්න. හැබැයි අමනුෂ්‍යයා කරපු විදිය කිසි කෙනෙකුට හොයන්න බෑ. එයි මැනික අතට දුන්නා. මෙච්චර ඉල් මැනිකක් විශාල. මට කිව්වා අනිත් එක කිව්වා ස්වාමීන් වහන්සේ මම ණය ගත්තේ එක එක ඒවා කියලා බොරු කියලා මිනිසුන්ගේ වැඩක් තියෙනවා මට වැඩකට ගන්න ඕනේ කියලා ණය ගත්තේ. කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ කිව්වා මේ සිද්ධිය. හරි පුදුමයි. ඉතින් මේ නිසා හොඳට මතක තියාගන්න මේ මට නම් මේ අන්තිම ආත්මේ මම නම් කොහොම හරි මේකෙන් ආත්මෙදිනවා මම නම් සතරපෑම් මිදිනවා මේව කිය කිය යන්තම්වත් මේ ගමන යන්න බෑ අනේ උපවාසයේට මේ අපිට රහතන් වහන්සේ නම බලා ගන්න ලැබේවා මේ පචෝරිස් නවත්තන්න ඕනේ ඒ හේතුව මේ පූස් කතා ඒ පුස් කතාවකට පුළුවන් ද අපි රහතන් කරහත් කරවන්න. බෑනේ. අනේ ඔයාට ඉක්මනට මගපල් ලැබෙන්න ලැබේවා කිව්වට ලැබෙනවද? නෑනේ. මේ මාර සේනාසහිත මාර ග්‍රාණයකට අහුවිලා ඉන්නේ. මේක හොයන්න බෑ කෙනෙකුට. හැබැයි මේක හොඳට මොළේ පාවිච්චි කළා තමයි මේකෙන් බේරෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මම මේවා කිව්වේ ඔබට ඔබට තේරුම් ගන්නයි. නිකම් මම කිව්වේ අර හැංගීම් බරව කතා කළා. මම මේක කියන්නේ ඔබ තේරුම් ගන්න මේ අඩු ගානේ අදිෂ්ඨානයක් කරගන්න ඕනේ මේ විදිහටයි. මේ බුද්ධ ශාසනය. මට මේ බුද්ධ ශාසනය තුල ඊතර වෙන්න ලැබෙන්නේ කියලා. මොකද හේතුව? ඒක කවදා කොතනද දන්නේ හැබත් හැබැයි යම්කිසි තමන් පිට එකතු කරගන්න ඕනේ ඒකට උමනා විදියට. පිනක් රැස් කරගන්න. මොකද හේතුව පිනමයි ආරක්ෂාව. දැන් අර මට හිතෙන්නේ අර එනොන්ට මොන හරි පීම්බල්ලි අඩුවක් තිබුණා. නැත්තම් එහෙම අහු වෙනවද? අඩු ගන්න සැක හිතන්නවත් එපා. මම සැක හිතුවෙත් නෑනේ. මම හිතුවා හරි දැන් මගේ ළඟ මගේ අතේ මැනික තියෙන කියලා හිතුවා. දැන් ඉතින් කරන්නේ දැන් හොගාල පොලි වැඩිනවා. යාට පිස්සු වගේ දැන් යා ගෙදර නෑ හැංගිලා ඉන්නේ. මිනිස්සු මරන්න හොයනවා. කොහෙද දැන් යන්නේ? ඉතින් මේ නිසා අපිට හිතා ගන්න බෑ මේ මිනිස්සුන්ට වෙන දේවල්. හොඳට තේරුම් ගන්න මේකෙන් මේ ජීවිතයේ යත්තේ තත්ත්වේ හරි අසරණයි මේ සංසාරයට ආපු සත්වයා. සතරට වැටිච්ච මිනිස්සයා සසරට වැටිච්ච හරිම අසරණයි. ආඩම්බර වෙන්න කියලා පුංචි දෙයක්වත් නැහැ. ආඩම්බර වෙන්න කියලා. මන්ද මට නම් ආඩම්බර වෙන්න කියලා අසවාදී තියනවා කියලා දෙයක් නම් නැහැ ආඩම්බර වෙන්න. එච්චරටම ඕනම වෙලාවක මේ මාර්ගයෙන් පුද්ගලයා විසි වෙන්න අනතුරක් තියෙනවා. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන මේක බොහොම නියතමානීව සද්ද නැතුව හිමීට මේක පුරුදු කරගන්න ඕනේ Tamanටත් හොරා. කරන්න දෙයක් නැහැ. මොකද බුදුරජාන් වහන්සේගේ කාලේ නම් කිසි ගැටලුවක් නැහැ. ඕන තරම් කෑ ගහලා කන්නම් ගහලා කරන්න පුළුවන්. ඇයි? ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා. තුන් ලෝක ජයගත්තු නායකයා ළඟ ඉන්නවා. ධර්මය කියා දෙන්න ඉන්නවා. ඊළඟට ඒ ශාස්ත්‍රුන් වහන්සේට පුළුවන් අවබෝධ වෙන ආකාරයට කියා දෙන්න පින්බලේ තියෙනවා. අපිට මේ මොකක්වත් නැතුවනේ මේ අපි මේ මේක මේ අපි මොකද්ද පුංචි පිනක් තිබුණා. ඒ පිනට මේ මේ කරන්නේ. දැන් මම වුණත් මේ ධර්මයේ හොයාගෙන හොයාගෙන කොවිතරම් අවුරුදු 12ක එක දිගට මේක ඉගෙන ගත්තානේ. ඉගෙනගෙන ඉගෙනගෙන ඉතින් මේක තේරුම් ගන්න කොච්චර මහන්සි වුණාද? මේ මේ මේ පාලියේ සිංහල තේරුම ඉගෙන ගන්න මම කොච්චර මහන්සි වුණාද? ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය පොතේ සිංහල තේරුම තේරෙන්නේ නැහැ නේද? ඉතින් ඒ නිසා මේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ දුර්ලභ දෙයක් කියලා. තේරුම් අරගෙන ඔබට මේ ගෞතම සාසනය තුල සසර දුකින් අත් මිදීම පිණිස ආරි සත්‍ය අවබෝධය පිණිස මේ ගෞතම බුදුරජුන්ගේ ධර්මයේ ඒකාන්තයෙන්ම උපකාරී වේවා සාදු